නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්වා දිපඤ්ඤාස ධම්මා චේතසිකා මතාති අතිගරු පූජනීය මහා සංඝරත්නයන් අවසර අභිධර්ම විසරද ඉන්වත් ජේවී පෙරේරා මැතිතුමා නම් ප්‍රධාන අභිධර්ම සම්මන්ත්‍රණයට පැමිණි සෑම දිනා වෙත ස්වල්ප වේලාවක හැඳින්වීමකින් අනතුරුව අදට නියමිත චෛතසික පාදේ හා සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු. සරුවක්ඥන් වහන්සේ දේශනා කොට වදාලා නාථක ධර්ම සූත්‍රයේදී පුනච පරම් භික්ඛවේ භික්ඛු ධම්මකාම හෝති අභිධම්මේ අභිවිනයේ උලාර පාමුජ්ජෝ අයම්පි ධම්මෝ නාථ කරනෝ කියා නාථ කර ධර්ම සූත්‍රයේ සඳහන් වෙනවා. මේ ශාසනයෙහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බෞද්ධ පින්නතුන් විසින් තමාට තමා පිහිටක් කර ගැනීම පිණිස අනුගමනය කළ යුතු නාථකර ධර්මයන් අතුරෙන් යම් කිසි කෙනෙක් ධර්මකාමී වෙයි නම් පිය සමුදාහාර වෙයි නම් අභිධර්ම අභිවිනය පිළිබඳ උලාර ප්‍රමෝදයක් ඇති කරගන්නේ වී නම් එයද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන බෞද්ධයන්ට නාථකර ධර්මයක් පිහිට ආරක්ෂාව සැලසෙන ධර්මයක් කියන එක එහි කෙටි තේරුමයි. මෙහිදී සඳහන් වෙනවා ධම්මකාමෝ කියන වචනයක්. ධම්මකාමෝ ධර්මයේ කියන්නේ කුමක්ද කියන එක පිටකතරයේ බොහෝ විවරණ සහිතව දැක්වෙනවා. මෙතන ධම්ම නමින් හැඳින්වෙනවා අර්ථ කතාවේ තේරුම් දෙකක්. එකක් තමයි සබාවන් ධාරේති इति ධම්මෝ. එතන හඳුන්වන්නේ ලෞකිකවද ලෝකෝත්තර වූද සචේතනිකවද අචේතනිකවද යන්තා පරමාර්ථ ධර්ම ඇතුළු ඒ වාගේ ස්වභාව ලක්ෂණේ ඒ ඒ පරමාර්ථයේ ධර්ම බැවින් ඒකට ධර්මයේ කියන එක ਸਰව සාධාරණ පොදු වචනයක්. අත්තානං ධාරින්තං චතුසු අපායේසු පතතමානේ අපතමානේ කତ୍වා ධාරෙන්ති පිධම් යම් කිසි කෙනෙක් යම් ධර්මයක් දරාගෙන ඉන්නවා නම් ඒ තැනැත්තා සතර ආපායටත් වට දුක්ඛයටත් නොඇතන ලෙස දරා ගන්නවා නම් ඒක කියනවා ධර්මයේ කියලා. ඒක අයිතිවන්නේ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම සම්භාරයටයි ඒ අර්ථය. කාමාවචර කුසල ධර්ම, මහාංගත කුසල ධර්ම සහ ලෝකෝත්තර කුසල ධර්ම යමක් යමක් යමෙකු දරාගෙන සිටියේ නම් හෙවත් චිත්තසංතානේ පහළ කරගන්නා ලද්දේ නම් ඒ තැනැත්තා වැටෙන්න යන අපායට නොවැටි. වැටෙන්න යන සංසාර වටේට නොවැටි. එයින් දරාගනු ලැබෙනවා. ධම්මෝ අමේ රක්ඛති ධම්මචාරින් කියන මේ බුද්ධ වචනයෙන්ද සඳහන් වෙන්නේ ඒ තේරුමයි. එතකොට මෙහිදී මේ කියන ලද සතර ආපායට නොවැටෙනු පිණිස සංසාර වෘත දුක්ඛයට නොවැටෙනු පිණිස ආරක්ෂා කරනු ලබනවා නම් යන් ධර්ම සත්‍යයක් ඒ ධර්මයන් පිළිබඳව කාමෝ හෘදයාංගම ප්‍රසාදනීය කැමැත්තක් යම් කෙනෙකුගේ පවතින මේක නාථකර ධර්මයක්. ඒ වගේම පිය සමුදාහාරෝ මින් හැඳින්වෙන්නේ සරුවඥන් වහන්සේ විසින් දේශනා කරන ලද සුවිසුද්ධ වූ ධර්මයේ ආදි කල්යාණ වන බැවින් මධ්‍යේ කල්යාණ වන බැවින් පරිවසාන කල්යාණත් වෙන බැවින් අර්ථ සම්පන්නත් වෙන බැවින් ව්‍යංජන සම්පන්නත් වෙන බැවින් සර්ව සම්පූර්ණත් වෙන බැවින් අසු අසුවන්ත සිතු සිතුවන්ත සනසිල්ල උදාපත් කරන බැවින් නොලැබූ චිත්ත සමාධිය ලබා දෙන බැවින් නොලැබූ විපස්සනා ඥාන ලබා දෙන බැවින් ප්‍රහාණය නොකළ ආශ්‍රවයන් ප්‍රහාණය කරවන බැවින් අධිගමනය නොකළ නිර්වාණ ධාතුව අධිගමනය කරවන බැවින් ඒ ධර්මයේ කියනවා ප්‍රිය ධර්මයක්, ශාත ධර්මයක්, ප්‍රණීත ධර්මයක්, ශ්‍රේෂ්ඨ ධර්මයක්. ඒ ප්‍රිය වූ වගේම ගරු කටයුතු සාරාණීය වූ ශ්‍රේෂ්ඨ වූ ජේෂ්ඨ වූ උත්තම වූ පවර වූ ඒ ධර්මයේ පිළිබඳව කතා කරනවා පාඩම් කරනවා සජ්ජායනා කරනවා ගෞරවයෙන් සවන් දෙනවා. මෙන්න මේකට කියනවා පිය සමුදාහාරෝ. සමුදාහාර කියන්නේ මෙතන විශේෂයෙන්ම දේශනා කිරීම. දේශනා කිරීමට අනිත් සියල්ල සම්බන්ධතාවයෙන් යුක්තයි. අභිධම්මේ අභිවිනයේ උලාර පාමුජ්ජු. අභිධම්ම කියලා කියන්නේ ධර්මයේ අභිධර්මයේ නමින් කොටස් දෙකට බෙදෙන අතර විශිෂ්ට ධර්මයේ අතිරේක ධර්මයේ අභිධර්මයේ හැටියට හැඳින්වෙනවා. සූත්‍රාන්ත දේශනා හඳුන්වන්නේ ධර්මයේ නමින්. හේතුව ලෞකික විවහාරයක් වන බැවිනුයි. ඒකට කියනවා වෝහාර දේශනා කියලා. වෝහාර දේශනා කියන්නේ ලෝකවාසී ජනතාවගේ විවහාරික දේශනාවට කියනවා මේ කියන්නේ සූත්‍රාන්ත දේශනේ ධර්මය. අභිධම්ම කියන්නේ පරමත්ත දේශනා. පරමත්ත කියන එකේ තේරුම බොහෝසෙයින් අභිධර්මයේ සාධාරණ පින්නතුන් අහලා තේරුම් අරගෙන තියෙනවා. පරමෝ අත්ථෝ පරමත්තු. පරමෝ අවිපරීතු අත්ථෝ පරමත්තු. පරම වූ හෙවත් අවිපරීත වූ අර්ථයට කියන පරමාර්ථය කියලා. සම්මුති බසින් කියන හැම දෙයකම වෙනස් වීමක් දකින්න තියෙනවා. මිනිසයා ගැන බැලුවොත් කුඩාම අවදී ගර්භාෂයේ මව කුසේ ඉන්න කාලේ කලල රූපය කියනවා. ඒ වගේම කුසවත් දරුවා කියනවා. උපන්නෙන් පස්සේ ලඩරුවා කියනවා. ටිකක් වැඩි වෙනකොට ළමයා කියනවා. ගැටවර කාලේ ඒ වගේම ගැටවරක් නැත්තම් තරුණයා කියනවා. මැදි වාසයේ සුදුසු නමක් කියනවා. මාළු වාසයේ සුදුසු නමක් කියනවා. එකම කුජලයාටයි මේ නම් විවහාර වෙනස් උනේ. ඒ වෙනස් වෙන බැවින් ඒ සම්මුතිය පරම ප්‍රඥාප්තිය මේ වාගේ හැම දෙයකදීම දැන් අපි පරිහරණය කරන මේ චීවර මේ ඇඳුම් පැළඳුම් ඔක්කොම එකින් එකට එකින් එකට නම් මාර වෙවි ආපු සම්මුතියක්. එයා මුලින් කියන්නේ නැත්තේ කපු නූල් වගේ. කපු පුළුන් වගේ. ඊට පස්සේ කපු නූල් හැදුනා. ඊට පස්සේ කපු වස්ත්‍ර කපු රෙදි හැදුනා. ඊට පස්සේ තවත් තවත් ඇඳුම් බවට පත් කරනවා. තවත් සලකනකොට ආයමත් ඒක වෙනස් වෙලුවා. ගෙලච්ච අස්කඩමල් බාටත්පත් වෙනවා. මේ වාගේ ලෞකික වශයෙන් විවහාර කරන හැම දෙයකම සම්මුතිය නිතර මාරු වෙනවා. මේ මාරු නොවන එකම අර්ථයට කියනවා පරමත්ත කියලා. මොනතරම් සම්මුති වචන මාරු වෙවි ගියත් පරමත්තයේ මාරු වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ දැන් අපේ මේ චීවරයක මේ ඇඳුමක මේ අචේතනික වස්තුවක තියෙන තද්ද ලක්ෂණය, කරකස ලක්ෂණය. ඒක මොන මොන විදිහේ தත්ත්වයට ගියත් කරකලස් කරකස ලක්ෂණයමයි. ඒ වගේම ආබන්ධන ලක්ෂණ ආපෝ ධාතු, උන්හත් ලක්ෂණ තේජෝ ධාතු, විත්කාමන ලක්ෂණ වායෝ ධාතු, චක්කු ප්‍රතිහනන ලක්ෂණ වර්ණ රූපේ, ඝාන ප්‍රතිහනන ලක්ෂණ ගන්ධ රූපේ, ජීවා ප්‍රතිහනන ලක්ෂණ රස රූපේ. එවාගේම ඕජාපරණ ලක්ෂණ ගෝජාරූපී මේ ඔක්කොම එහි තියෙන ස්වභාවය වෙනස් නොවේ පවතනා බැරි. ඒවට කියනවා පරමත්ය කියලා. එවාගේ කුසන ලක්ෂණ ස්පර්ශය. වේදිත ලක්ෂණ වේදනාව. හඳුන ගන්නා සංජානන ලක්ෂණ සංඥාව. ඔය වාගේ චෛසික ධර්මයක්. සිත අපේ කොම තම තමාගේ ස්වභාව ලක්ෂණ දරාගෙන ඇති බැවින් ඒ ස්වභාව ලක්ෂණයෙන් වෙනස් ස්වභාවයකටපත් නොවන බැවින් ඒකට කියනවා අවිපරීතය කියලා. මේ අවිපරීත අර්ථය පරමත්තෝ කියලා හැඳින්වෙනවා. එතකොට මේ පරමත්ත කියන එක ලෞකික විවාහයෙන් තොරයි. ලෞකික විවාහයේ සම්මුතියයි ප්‍රඥාප්තියයි. මේක ලෝකෝත්තර ਸਰුවඥතාඥාන ප්‍රතිලාභ කරගන්නාලද ਸਰුවඥන් වහන්සේ විසින් සොයාගෙන ඒ කියන්නේ ස්වභාවයෙන් තියෙන අර්ථය සොයාගෙන ලෝක සම්මුති වචනෙන් දේශනා කළ දේශනාවක් මේ අභිධර්මයේ ඒ අභිධර්මයේ පිළිබඳවත් අභි විනය පිළිබඳවත් උලාර පාමුජ්ජෝ උලාර පාමුජ්ජෝ කියන්නේ උලාර කියන වචනේ කවුරුත් අහලා තියෙන උදාර කියලා අපි සිංහලෙන් කියන්නේ. ඒ කියන්නේ ඉතම ඉතාමත්ම ඉහළ. ඉතාමත්ම ඉහළ සන්තෝෂයක් යම් කෙනෙකුගේ හිතේ තියෙනවා නම් අභිධර්මය ගැන. ඒ ඇත්තට ඒක නාථකර ධර්මයක්. ඒක නිසා මේ අභිධර්මයේ පිළිබඳව ගිහි පැවිදි හැම දෙනා විසින්ම උලාර ප්‍රමෝදයක් ඇතුව උද්ග්‍රහණ ධාරණ දේශන වාචන ලේඛන චින්තන ආදී වශයෙන් හැම අයුරෙන් මේ ප්‍රගුණ කරගන්නට ඕනේ. ඒ මක් නිසාද? මෙයින් ලැබෙන ප්‍රතිඵලය අසීමිතයි. අභිධර්මාර්ථ කතාවේ තියෙනවා මේ ත්‍රිපිටකයෙන් හඳුන්වන තැන මාත්‍රිකා නමයක්. එයින් අන්තිම මාත්‍රිකාව මේ අටවෙනි මාත්‍රිකාවේ සඳහන් වෙනවා විනය පිටකේ හැදෑරීමෙන් සුපටිපන්න වීමෙන් ත්‍රිවිද්‍යාලාභී වරහත් වෙනවා. සූත්‍රාන්ත පිටකේ හැදෑරීමෙන් එහිලා සුපටිපන්න වීමෙන් සත් අභිඥාලාභී වරහත් වෙනවා. අභිධර්ම පිටකයේ හැදෑරීමෙන් අභිධර්ම පිටකයේ සුපටිපන්න වීමෙන් ත්‍රිවිද්‍යා සත් අභිඥා තතු පරිසම්විදා සහිතව අරිහත්ත්වයට හේතු වෙනවා කියන එක සඳහන් වෙනවා. එනිසා මේ චතු පරිසම්විදා දක්වා ශ්‍රාවක බෝධිඥානෙ ලබන්නේ කුටේ ඒ උසස් ඥාන සම්භාර ලබන්ට මේක හේතු වෙනවා. පින්තුන් අහලා ඇති කාශ්‍යප බුදු සසුනේදී කාසේ බුදු සසුනේදී එක ආරණ්‍ය සේනාසනයක සෑම දාම රාත්‍රී කාලයේහි ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා අභිධර්ම පිටකයේ කොටස් කොටස් වශයෙන් සජ්ජායනා කරමින් පැවතුණා. මේ වනාන්තරයේන දාර පිඹුරි හැමදාම මේකට සවන් දෙනවා. හැමදාම සවන් දෙනවා. මේ දාර පිඹුරා මං හිතනවා පෙර જાති જાතිවල මේ වගේ ධර්මකාමීත්වයෙන් හිටිය කෙනෙක් යම් කිසි අකුසලයකින් දාර පිඹුර වෙලා හිටියා. ඔහුගේ සිතේ පුදුම විදිහේ ප්‍රසාදයක් මේ දහම් හඬ නිසා ඇති වෙනවා. ඕට මේ ධර්මයේ අර්ථය වැටෙන්නේ නැහැ. ඕට මේ නිරුක්තිය වැටෙන්නේ නැහැ. ඕට මේ ප්‍රතිභාණය වැටෙන්නේ නැහැ. නමුත් ඔහු තේරුම් ගත්තා මේ අහන්න ලැබෙන ශබ්දය ඊටාම වටිනා ගෞරවනීය ප්‍රසාදනීය එවාගේම සත්‍ය වූ ශබ්දයක් කියලා ඔහුගේ හිත පැහැදීමට වුණා. එයින් ඔහුගේ සිත ඥාන සම්ප්‍රයුක්ත වුණා. අද කාලේ සමහරු කියනවා අර්ථයෙන් නොදැන බණ කීමෙන් බණ ඇසීමෙන් ඒ සිතේ ඥාන සම්ප්‍රයුක්ත වන්නේ නැහැ කියලා. නමුත් ඥාන සම්ප්‍රයුක්ත වෙන හේතු ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි ධර්මයේ අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. අනික අර්ථයේ අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. අනික නිරුක්තිය අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. අනික කරුණු තුනම අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. මේ තිඹුරාට අර සම්දේ පිළිබඳ ධර්ම සංඥාවෙන් ඥාන සංප්‍රයුක්ත කුසාසිතම පහළ වුණා. එයින් ඔහු දෙව්ලොව උපන්නා. බුද්ධාන්තරයක් දෙව්ලොව ඉඳලා අපේ සරුවක්ඥන් වහන්සේ ලෝතුරා බුදුව පරිනිර්වාණයෙන් අවුරුදු 150ක් පමණ ගිය තැන පාටලිපුත්‍ර නගරයේ මනුෂ්‍ය ජීවිතයේ උත්පත්තිය ලැබුවා. නම ජනසාන. මේ ජනසාන බොහොම ඥානවන්ත ගැඹුරු ඥානවන්ත කෙනෙක් බැවින් උසස් ශාස්ත්‍ර ඉගෙන ගත්තා. එවාගෙම දක්ෂ දෛවඥයෙක්ද වුණා. ඔය අතරතේ බින්දුසාර රජුරුවන්ගේ දෙවෙනි පුතා වන ධර්මාශෝක කුමාරයා මව කුස සිටින්නේ මවට දොළ දුකක් උපන්නා. ඉරයි හඳය පාගාගෙන කරු කැට සහිත අහස් එළියේ ගගනතල එළියේ ගැඩවිල් පණුවන් කන්න ඕනේ කියලා. නොයෙක් නොයෙක් උගත් බ්‍රාහ්මණවරු පඬිවරු ගෙන්නලා බින්දුසාර රජුරු මේ ගැන විමසුවා. කිසි කෙනෙකුට බැරි වුණා මේ කාරණේ විසඳන්න. ජනසාන ගෙන්නවා. ජනසාන ගෙන්නවා මොහු මේක විසඳුවා. මණ්ඩපයක් හදලා ඉරායි හඳා වෙනුවට ගෝලාකාර වස්තු ටිකක් හදලා පාට කරලා එහිලින් වියන් බැඳලා එහි තරු කැට වාගේ දිලිසෙන දේවල් එල්ලලා ගැඩවේල් පනවම් වෙනුවට හැදුවා තනිවලලු කියලා කැමට හදන උදු පිටියෙන් හදන කැවිල්ලක්. හන්දාවේ ඉර බෑන වෙලාවේ සුදු අතින් අන්දවලා සරසවලා දේවින් වහන්සේ ශ්‍රීකාවෙන් අඩම්මගෙන ඇවිල්ලා ඉරාණි හඳය දෙක මැද්දේ තියෙන ආසනේ වාඩි කරවල කිව්ව මෙන්න ඉර මෙන්න හඳ පාදක තියාගන්න. මෙන්න ගැඩවිල් පන්නවා මෙන්න අහස්සෙලිය තරු කැට දිලිසෙනවා. ඉතින් දේවිය මේවා පරිභෝග කළා. ඊළඟට මේ ජනසාන අනාගත වාක්‍ය කිව්වා මේ මවගේ කුසේ ඉන්නේ දරුවා මුළු ජම්බුද්දීපේට අග්‍රම දීපත් චක්‍රවර්ති වෙනවා. අහසෙත් පොළවෙත් මහ මුහුදෙත් යොදුනක් ගානේ මොහුගේ අනසක පැතිරෙනවා. දෙවියොත්, මිනිස්යොත්, යක්ෂයොත්, භූතයොත්, එවාගේම යවලස්සොත්, ගිරවොත්, නියොත්, තවත් සතුනොත් මේ තැනත්තාට සේවය කරන්නම් බාටපත් වෙනවා කියලා අනාගත වාක්‍ය කිව්වා. ඒ අවුරුදු 20ක් 25ක් යනකොට ඒ විශ්තය ඔක්කොම සිටෝ ඉස්තර වුණා. ඒ අතර මේ ජනසාන ආජීවක පැවිද්දෙන් පැවිදි වී ඈත පළාතක ජීවත් වුණා. අර මෞතුමියගෙන් ධර්මාශෝක රජුරෝ මේ විස්තර අහගෙන මේ ජනසාන සොයා බැලෙව්වා. පසුව රාජපුරුෂයන් ගිහින් සීවිකාවක වඩම්මගෙන එනකොට මහා වත්තනී කියන ආරණ්‍ය සේනාසනේ ළඟ බහින්න හේතුණා. බහැලා ඉදිරියට යනකොට ආරණ්‍ය සේනාසනේ පළවෙනි ආවාස කුටිය හම්බ වුණා. එතන වැඩි ඉන්නේ මහා අස්සගුත්ත මහ රහතන් වහන්සේ. එතනට යනකොට මේ ආවාසයේ වටේට නොයෙක් විදිහේ සිව්පාවෝ එකට සෙල්ලම් කරනවා. කවදාකවත් දැකලා නැහැ මේ සමහර සිව්පාවෝ. ඒ වනාන්තරයේ කිසිම සතෙක් ප්‍රාණඝාත කරන්නේ ඒ තරම් මේ වනාන්තරයේ මෛත්‍රී බලයෙන් ඔක්කොම සංසිඳිලා. මේ රහතන් වහන්සේ මෛත්‍රී ධානයෙන් අග්‍රයි බුදුරජාණන් වහන්සේගේ කාලේ මුන්වහන්සේ වාසය කළේ ආජීවකේ පරිබ්‍රාජකෙක් හැටියට කවුද? මහා සකුණුදායි. සකුළුදාය පරිබ්‍රාජකතුමා වෙනුවෙන් දෙවරක් සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනා කළා තිබෙනවා. ඒ කාලයේදී කිසිම භික්ෂුන් වහන්සේ නමකට මෛත්‍රී විහරණයෙන් අග්‍රස්ථානයේ පිරිනමලා තිබුණේ නැහැ. ඒක ප්‍රධානාවේ මේ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ වාගත මෛත්‍රී පාරමී බලෙන් අගතන්පත්ව 30000ක් ශිෂ්‍යයන් රහත් බාට පමුණවාගෙනයි ඔය ආරණ්‍ය වැඩ සිටිය අහසේ වැඩ ඉඳගෙනයි කමට හම්බෙන්නේ. ඉතින් මේ රහතන් වහන්සේගෙන් ඇහුවා මේ ආජීවකතුමා ස්වාමීනි මේ සත්තු මොන සත්තුද මන් දැකලා නැහැ සමහර සත්තු. ඉතින් මේ රහතන් වහන්සේ පෙර જાතිය ගැන සොයා බලා මොහු ධාරපිමුරා කාලේ ඇසූ බණපදයක් ඉදිරිපත් කළා. එවත්නි ඔය තමයි පංචස්කන්ධ කියන්නේ. ඔය තමයි 12 ආයතන කියන්නේ. ඔය තමයි 18 ධාතු කියන්නේ. ඔය තමයි ද්වාදසාංග පටිච්ච සමුප්පාද කියන්නේ. මේ කියනකොට මේ මිනිස්යාගේ අර පූර්ව චරිතය අනුව දහම්පද සිහි වුණා. එහෙම වාඩි වෙලා කිව්වානේ ස්වාමීනි මට දැන් තේරුණා. ස්වාමීනි මම මහාන කරගන්න මැනව. මට භාවනා කමටහක් දෙන්න මැනව කියලා ඒ මොහොතේ මහාන වුණා. ඒ මොහොතේ භාවනාවක් ලබාගෙන ගහක් මුලට ගිහින් වාඩි වුණා. පුදුමී කියන්නේ එදා ධාර පිඹුරා වෙලා ඇසූ දහම්පද කෙරේ චිත්ත ප්‍රසාදයෙන් ඇති කරගත් ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්දිය නිසා එකම ආසනයේදී ත්‍රිවිද්‍යා සත් අවිඥා සිව් පිළිසිමියා ඥාන සහිතව අරහත්ත්වේ සාක්ෂාත් කළා. ආශ්චර්යය නේද? ඒක නිසා අපි සෑම දෙනාම ලොකු කුඩා සීලොම දෙනෙකුට මේ අභිධර්මයේ පිළිබඳ පුළුවන් තරම් දැනුම ලබා දීම වැදගත්. සෑම ගෙදරකම අභිධර්මයේ විනාඩි 15ක් හරි කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. බුරුම රටේ නම් කුඩා දරුවෝ පවා අභිධර්මයේ පිළිබඳව දැනුම තේරුම ඇති කරගෙනයි යන්නේ. වික්ෂුන් වහන්සේලා ඒ රටේ අභිධර්ම පිටකේම කටපාඩම් කරනවා. මේ වැතින වාචනා මාර්ග කියලා කොටස් හතරක් හතරම කටපාඩම් කරනවා. බොහොම ගැඹීරයි. ඒ කියන්නේ මාත්‍රිකා ස්වරූපේ, ධාතු කතා ස්වරූපේ, යමක ස්වරූපේ, ප ဋ ාණ ස්වරූපේ කියලා ඔක්කොම කටපාඩම් කරගන්න ඒ රටේ අපේ මහා සංඝයා. ඒ ගුණවාසීලාගේ උපාධියට සුදුසු දැනුමක් නැත්නම් අධ්‍යයනයක්. ඒක නිසා අපි පහුගිය කාලේ 1991 බුරුම රටේ වන්දනාවකට ගියා. ඒ වෙලාවේදී අපි එන්නේ කිට්ටුව මණ්ඩලේ නුවර මහා විසුද්ධාරාම වාසී ගරු කටයුතු අග්ගී කියන ස්වාමින් වහන්සේ අග්ගමහා පඬිත එම ස්වාමින් වහන්සේ අපිව යොමු කළා සදාවත් බෞද්ධ ගෙදරකට. ඒ අතන්නේ පිරිත් අහන්න ඕනේ සිංහල ආමුදුරංගෙන් කියලා. ඉතින් අපේ සිංහල ස්වාමින් වහන්සේලා හතර නමකුයි අපේ ඥානේන්ද්‍ර සාදෝ ස්වාමින් වහන්සේ ප්‍රශ්නම වඩම්මගෙන පළමුවෙන්ම ගේ ඉස්සරහා තියෙන ලොකු බුදු ගයක්. එතන මල් පූජාවක් සූදානම් කරලා තිබුණේ ඒක කළා. ඊළඟට අපි නිවසට වඩම්මලා අපට ඇඳ ඇඳන් නෙමෙයි පුටු පනවලා තිබුණා අනිත් පිළිස ඔක්කොම බිම වාඩි වුණා. ඉතින් පැයක පිරිත් දේශනයක් පැවැත්තුවා. ඔය අතරේ මව් කෙනෙක් වයස අවුරුදු 3 4 5 කුඩා දරුවෝ 10 15 දෙනෙක් ඉස්සරහා ගෙනල්ලා වාඩි කරවලා වැන් ගෙව්වා. වන්දවල යැත්තන්නේ කියවා කටෝපා කියලා. ඒ කියන්නේ වන්දීමේ වාක්‍ය කියන්නේ. ලස්සනට කිව්වා මේ ළමයි. ලස්සනට කිව්වා. ඊට පස්සේ අම්මා කිව්වා එක දරුවෙකුට දරුවා ප ဋ ාණි කියන්නේ කියලා. මේ වයස තුනක තරම් කුඩා දරුවෙක්. අපි මේ ආගන්තුක සංඝයා කියලා කිසි වෙනසක් නැහැ. බොහෝම ලස්සනට සංසුන්ව වැඳගෙන හේතු පෙසියෝ ආරම්මන පෙසියෝ කියකිය කියන්න පටන් ගත්ත 24ම. මම හොඳට කන් ධානයේ කිය එක අකුරක් හරි එක වචනයක් හරි මාරු වෙයිද කියලා මොනවක් කරන්නේ බොහෝම ලස්සනට කිව්වා. ඒ මොකද සෑම ගෙදරකම උදේ පාන්දර කුඩා දරුවොත් එක හතරට අවදි වෙන්නේ. දානි හදනවා, පින්නේ පාත සූදානම් කරනවා, සංඝයා වඩනතුරු ඇතු බුද්ධ පූජා පවත්වන ඔය දේශනා කරන හැම ගෙදරකම ප ဋ ාණි කියව. මොනතරම් වාසනාවන්තද ඒක නිසා අපේ සිංහල රටේ තමයි මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කෙලේ. සිංහල රටේ තමයි බුද්ධ පරිනිර්වාණයෙන් පසු විශේෂයෙන් බුදුසසුන මහ පොළොව කම්පා වෙමින් පිහිටියේ. සිංහල රටේ තමයි ත්‍රිපිටක ධාරීන් වහන්සේලා බහුලව පහළ වුණේ. ඒක නිසා මේ අභිධර්මයේ පිළිබඳව පුදුමාකාර ගරුත්වයක් ඒ කාලේ තිබුණ බැවින් මට මතක් වුණ එක්තරා රජ කෙනෙක් යුද්ධයට යන්න කිට්ටුව තමන්ගේ බිසවට කියනවා මම මේ යුද්ධයේදී සමාත මගේ ජීවිත හානි වුණොත් ඔබතුමේ මහාන වෙන්න ඕනේ. මහාන වෙලා අභිධර්මයේ කටපාඩම් කරගෙන අභිධර්මයෙන් ධර්ම දේශනාවක් කළා මට පින් දෙන්න ඕනේ කියලා. මොනතරම් පුදුමද. රසෝ රජතුමා ඒ යුද්ධයේ කලුරිය කළා. රජතුමා එක්ක එක ඇතා පිට හිටියේ අගමැති බේරුණා. ඔහු ඇවිල්ලා යන් දාසක මේ දිසවට කිව්වා දේවින් වහන්සේ අපේ රජුරෝ මේ විදිහට අපවත් වුණා කියලා. එමින් එම නිසා මේ රජවිසෝ පැවිදි වුණා මේ නිසස්නි. පැවිදිලා හොඳට අභිධර්ම ඉගෙන ගත්තා. අභිධර්ම ඉගෙනගෙන අභිධර්ම දේශනාවක් පැවැත්තුවා. අභිධර්ම දේශනේ පවත්වලා අවසානයේදී මේ මෙහෙණින් වහන්සේට ඕනෑ වුණා මේ ඇමතියාගෙන් අහන්න කොහොමද අපේ රජුව අපවත් වුණේ කියලා. ඒ කියන්නේ අනුන්ගේ අතින් නෙමෙයි රජුරෝ පෙරදෙන්න යනවා බව දැනගෙන රජුරුවන්ගේ මීනේ ගහගෙන සිටියේ කුඩා පිරිය. ඒකට කියන්නේ කුඩා ආශිපත. කුඩා ආශිපතින් රජුරෝ තමයි ගෙල ගසාගත්තේ. ඉතින් මේ ඇමතියා මොකද කෙරුවේ? ඇමතියාගේ තියෙන නිල වශයෙන් පැලඳගෙන වෙන ආයුධයක්. කීවා දේවීන් වහන්සේ මේ සෝ ආර්යයන් වහන්සේ මෙන්න මෙහිමයි අපේ රජුරෝ මියගේ කියලා ඇමතියා බෙල්ල කපාගත්තා. මොනතරම් ගරුත්වයක් ධර්මයේ කෙරෙහි යද්ද. මේ ඇමතියා ඇතකොට සුගතියටම යනවා මොකද අපි ධර්ම දේශනාවක් අහලා හිත පැහැදීමෙන් මේ සිදුුනේ. ඒ ඔය වාගේ සිදුවීම් අපේ ලංකාවේ තියෙන්නේ ඒ ඈත අතීතයේ බොහොම ගරුත්වයෙන් අභිධර්මයේ පිළිබඳව භාවිතයක් තිබුණ බවයි. එනිසා දැන් වර්තමාන කාලයේහි අභිධර්මයේ ගැන බොහෝ දිනාගේ නොසලකෙල්ලක් පවත්නා බැවින් මේ ගාම්භීර වූ උත්තරීතර වූ එවාගේම අතිශයින් ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ධර්මයේ තියෙන සාරවත්ම කොටස වෙන අභිධර්මයේ පිළිබඳව නිවැරදි ආબોධයක් අපි ලබන්නට ඕනේ. එවාගේම මේක තවත් බොහෝ දෙනා වෙත බෙදා දෙන්නට ඕනේ. ඒ සඳහා අපි සීල දෙනාම අදිෂ්ඨාන සබා ගන්න අතර අද මට ආරාධනය තියෙන්නේ චෛතසික සම්බන්ධ කෙටි විවරණයක් කරලා සාකච්ඡා පටන් ගමු කියලා. මේ ගාථාවේ කියවන ඒක උප්පාද නිරෝධාචේ ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා දිපඤ්ඤාස ධම්මා චේතසිකා මතා කියලා. එතකොට චේතෝ යුත්තා සිතේම හට ගන්නා වූ දිපඤ්ඤාස ධම්මා ධර්මතා 52ක් ඒක උප්පාද එකට උපදින බැවින්ද ඒක නිරෝධ එකටම නිරුද්ධ වෙන බැවින්ද ඒකාරම්මන එකම අරමුණක් ගන්නා බැවින්ද ඒක වස්තුකා එකම වස්තුවක පීඨන බැවින්ද මේ කාරණා සතරෙන් සතර සංප්‍රයුක්ත ලක්ෂණයෙන් යුක්ත වූ චේතෝ යුත්තා සිතෙහි යෙදුනා වූ මේ දෙපනසක් වූ ධර්මයෝ චේතසිකා මතා චෛතසිකයෝ යයි දන්නා ලදර. එතකොට මෙහිදී සඳහන් වෙනවා සිත පිළිබඳව. දැන් අර ඉස්සර ධම්මපදයේ තියෙන මුල්ම ගාථා දෙකක මනෝ පුබ්බංගමා ධම්මා කියලා හැම චිත්තචෛසික ධර්මයකට පෙරටුව ගන්නෙ සිත. ඒ සිත මුල් කොටගෙනයි සිත ප්‍රධාන කොටගෙනයි සිතිනුයි මේ චෛතසික තියෙන ධර්ම සම්භාරය හටගන්නේ. ඒ සිතත් එක්ක එකවර උපදිනවා නම් එකම අරමුණක් ගන්නවා නම් එකම වස්තුවක නම් පිහිටියේ එකවරටම නිරුද්ධ වෙනවා නම් ඒ ලක්ෂණ හතරට කියනවා සතර සම්ප්‍රයෝග ලක්ෂණය කියලා. සතරාකාරයෙන් මිශ්‍ර වූ ලක්ෂණය. එතකොට මේ සිත පිළිබඳව මිශ්‍ර වීම ක්‍රම රාශියක් තියෙනවා. ඒ කියන්නේ දැන් ලෝකේ පහළ වෙනවා සමාත මහා ධාමරික ස්වරු. මේ ධාමරික ස්වරුන්ටත් එකතු වෙන්නේ එවැනි ස්වරු කණ්ඩායම්. එවැනි කණ්ඩායම් එකතු වෙනවා. ඒ වාගේ සිතේ අකුසල පැත්තට යොමු වීමේදී ඒ අකුසල සිතට එකතු වෙන්නේ අකුසල චෛසික ධර්ම. ඒවා ඛණ්ඩායන් වශයෙන් සම්බන්ධ වෙන එක එක සිතෙට. ලෝභ මූල අකුසල සිතේ පළමුවෙනි සිත ගැන බැලුවොත් එතන ඛණ්ඩායන් ඉන්නවා 19 දෙනෙක්. ඊළඟට එහිම සසංකාරී සිත ගැන බැලුවොත් එතන ඉන්නවා 21 දෙනෙක්. ඒ වගේම තවත් හිතක ඉන්නවා 19 දෙනෙක්. හයමත් සසංකාරිකයේ තියෙනවා 21 දෙනෙක්. ඊළඟට තව තැනක තියෙනවා 18 දෙනෙකුගේ සමාගමක්. තවත් තැනක 20ක සමාගමක් මේ වාගේ අකුසල් සිත්වල 19 21 18 20 ඔය විදිහට කණ්ඩායම් හැදිලා මේ අකුසල් කරන්න හිත එක්ක සම්බන්ධ වෙනවා එතකොට සහභාගී වෙන සම්ප්‍රයුක්ත වෙන ඡයසක ධර්ම ඒ සිතත් එක්කම එකට උපදින්නේ එක වස්තුවක සිතත් එක්ක එකම අරමුණක් ගන්නෙ සිතත් එක්කම එකවර භංගයට නැතිවීමට පත්වන්නේ එතකොට මේ නිසාම මේකට කියන චේතසේ නියුත්තා චේතසිකා සිතේ නියුක්ත වූ චෛතසිකයෝයි. එතකොට යම් කිසි හොර දෙටුවෙක් නම් ඒ හොර දෙටුවාට අනුවර්තිනේ වෙනවා ඒ කණ්ඩායම. අනුගාමිකයෝ. හොර දෙටුවාගේ නියමයේ තමයි ඒ අනුගාමිකයන් අනුගමනය කරන්නේ. ඒ වගේ තමයි අකුසලයට ප්‍රධාන වශයෙන් හිත පෙරට වෙනකොට ඒත මේ චෛතසික ධර්ම අනුවර්තනය වෙමින් ඒ සිතේ ශක්තිය ධෛර්යමත් කරමින් ඒ තමන්ගේ අකුසල කර්මයේ සම්පූර්ණ කරනවා. කුසල පැත්තේත් ඒ වාගේ කුසල පැත්තේ කියනකොට දැන් අපේ ආගමික බෞද්ධ සංගම් තියෙනවා. සීල සමාදාන සංගම් තියෙනවා, දාන සංවිධාන සංගම් තියෙනවා. ඒ වගේම ධර්ම සම්මන්ත්‍රණ සංගම් තියෙනවා. තවත් තවත් ඉතින් කුසල ධර්මයන් සම්බන්ධව ආගමික කටයුතු සඳහා මේ ඇති වෙනවා සමිත සමාගම්. අර බුද්ධ කාලේ ඉඳලා තියෙනවා ධම්මික සමාගම කියලා 500ක්. ඔය 500ේ ශාඛා 500ක් තිබුණා. එක එක්කෙනාට එක එක ශාඛාවක 500 500 බැගින් පිරිස හිටියා. ඔක්කොම එකම සමාගමක එකම විදිහේ ආගමික කටයුතු තුළ යෙදෙන කණ්ඩායම් 500ක් 501ක්. ඒතර මෙන්න මේ වාගේ තමයි කුසල ක්‍රියාවන් සඳහා යෙදෙන සිතෙහි ඊට සම්බන්ධ වෙන කණ්ඩායම් ඉන්නවා. ඔය කුසල පැත්තේ වගේම ක්‍රියා සිත්වලත් විපාක සිත්වලත් ඒ ඒ தත්ත්වයට සම්බන්ධ වෙන ඡායසික කණ්ඩායම් තියෙනවා. අර අකුසල පැත්තට සම්බන්ධ වෙන කණ්ඩායමේ පිරිස අඩුයි. කුසල පැත්තේ ඊට වඩා ඉහළයි. වැඩිම ඡායසික සම්භාරයක් එකතු වෙන්නේ ලෝකෝත්තර ප්‍රථම ඥාන සංප්‍රයුක්ත සිතේ. එතන පේනවා සිතත් එක්ක ඡායසක ධර්ම 36ක් බැගි. ඔය විදිහට 36, 35, 34, 33, 33 ඔය විදිහට එකතු වෙනවා. ඊළඟට මහාගත සිත් වලින් ප්‍රථම ධාන සම්ප්‍රයුක්ත කියන්නේ රූපාචර කුසාසිත, විපාකසිත, ක්‍රියාසිත වල ඒ විදිහටම 35, 34 ආදි වශයෙන් බෙදි බෙදි එනවා. කාමාචර කුසාසිත වල එකවර යෙදෙන්නේ නම් අර විරති අප්‍රමාඤ්ඤා පහ වරින් වර යෙදෙන සුළු බැවින් එකවර 34ක් 33ක් ඒ වගේ යෙදෙන්න පුළුවන්. සංග්‍රහයෙන් වශයෙන් නම් 38ක් යෙදෙනවා. ඉතින් මේ විදිහට සලක බැලීමේ අඩුවම අඩු ඡායසික සංග්‍රහයක් තියෙන්නේ දෙපස් විඥාන සිද්ධායට පමණයි. ඒ තියෙන අඩුම කණ්ඩායම ඡායසික ධර්ම හතක එකතුවක්. එතකොට මේදී වචනාර්ථ වශයෙන් හඳුන්වන්නේ චිති චින්තායන් කියලා කියනවා ධාතු ප්‍රකෘතිය. චින්තනයේ චිති ධාතුව. ඔය චිති ධාතුවෙන් පාරව ප්‍රත්‍යක් ඇදලා තමයි චිත්තං කියන මේ පදෙත් හැදෙන්නේ. ඒ චිත්තං කියන මේ ධර්මයේට සම්බන්ධතාවක් ඇති. එහෙනම් එකට උපදින, එක වස්තුවක උපදින, එක අරමුණක් ගන්න එකම වෙලාවේ නැස්මී බිඳී යන්නේ සුළු ලක්ෂණ හතරෙන් යුක්ත වූ යම්කිසි ධර්මතාවක් හිතේ යෙදෙනවා නම් ඒකට කියනවා චේතසේ නියුත්තං චේතසිකං කියලා. සිතට කියනවනම් නම් රාශියක් එකක් තමයි චේත කියලා. චේත, මනෝ, චිත්ත, මානසං ඔය වගේ නම් රාශියක් තියෙනවා. එයින් මේ චේත සංඛ්‍යාත සිතෙහි නියුක්ත වූ චේතසික කියන නමින් හැඳින්වෙනවා. මේක නිසා ඡායසික කියලා කියන්නේ අමුතුයෙන් වෙනම ක්‍රියාකාරී ධර්මයක් නොවේ සිතත් එක්ක එකට එකමුතු වෙලා එක වැඩක් කරන පිරිසක්. ඒ විදිහේ සලකා ගන්නට ඕන ඒකේ තියෙන විභාග රාශියක්. පළමුවෙන් කියනවා ਸਰවචිත්ත සාධාරණමින් හත් දෙනි. කුසල් ලකුසල් විපාක ක්‍රියාවට පැතිරි සුදුසු පරිද්දෙන් විහිදී පවත්නා බැවින් ප්‍රකීර්ණකම නමින් තේනවා හයක්. අකුසල සිත්වල පමණක්ම උපදින බැවින් එවැනි සිත් ඡයසක ධර්ම 14ක් තියෙනවා. සෝබන සිත් 59 අනිවාර්යෙන් එකට මේ දෙන ඡායසක ධර්ම 13 මේ 19ක් තියෙනවා. ඒ වගේම අප්පමඤ්ඤානමින් සිත් 28ක පමණක් යදෙන ධර්මතා දෙකක් තියෙනවා. ඒ වගේම විරති නමින් සිත් 16ක පමණක් යදෙන ඡායසක ධර්ම තුනක් තියෙනවා. එවාගේම ප්‍රඥා ඉන්ද්‍රිය නමින් සිත් 47ක පමණක් යෙදෙන එක ධර්මයක් තියෙනවා. මේවා සම්ප්‍රයුක්ත වශයෙන් 16 ආකාරයකින් සම්ප්‍රයුක්ත ණය හඳුන්වනවා. සංග්‍රහයෙන් වශයෙන් 33 ආකාරයකින් සංග්‍රහයටපත් වෙනවා. ඉතින් ඒවා සම්බන්ධ දිග විවරණයක් මේ අද ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් වෙලා තියෙන බව පෙනෙනවා. එතකොට මේ සම්බන්ධව එක වැදගත් කරුණු රාශියක් අපට දැනගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ මේ එක එක චෛසිකයක් පිළිබඳව තියෙනවා ලක්ෂණ ස්වභාව රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන ලක්ෂණ හතරක්. ලක්ෂණ කියන්නේ හැම චෛසික ධර්මයකටම පෞද්ගලික වශයෙන් තියෙන ස්වභාවයක් තියෙනවා. ඊළඟට ඒ එක එක ඡයසිකෙන් සිදුවෙන ක්‍රියාකාරීත්වයක් තියෙන එක තමයි රසය කියන්නේ. එවාගෙම හිතට අරමුණු වෙන ආකාරයක් තියෙන එකට කියනවා පච්චුපට්ඨාන කියලා. එවැගේම ඒක ඒක ඡයසිකයට ආසන්න හේතුවක් තියෙනවා. ඒකට කියනවා පදට්ඨාන කියලා. පදට්ඨානිකෙන් ළඟම උපකාරක හේතුව. එතකොට ස්වභාව ලක්ෂණියට කියනවා මෙතන ලක්ෂණ කියලා. සඳහන් කරනවා නම් මේ පළවෙනිින් අපගම පස්සේ කියන එක. පස්ස කියන ඡයසිකය ඒ නමින් කියවෙන්නේ පුසන ලක්ෂණයටයි මේ පස්ස කියන්නේ. පුසන ලක්ෂණ. ඒ පුසන ලක්ෂණේ තියෙන අවස්ථා දෙකක්. ආරම්මන කුසන එවාගෙම ලක්මේ නාම ධර්මයන් එක කුසණී කියලා. ආරම්මන සංඝාට්ඨණී කියලා කියනවා එතන. ආරම්මන සංඝාට්ඨණී කියන්නේ පංචද්වාරයේට පංචද්වාරයේට අරමුණු ගැටීමද කියන ආරම්මන සංඝාට්ඨණී. ඒක පස්ස ඡයසිකේ නොවේ. පස්ස ඡයසිකේ ඇති වෙන චිත්තසංතානෙ. චිත්තසංතානෙහි හැම සිතක් ගානේ යෙදෙන ධර්මතාවක් පස්සේ. එතන හඳුන්වන්නේ සිතයි ඒ අරමුණයි එවැගේම ඡයසක ධර්මයි ඔක්කොම එක්කාසු කිරීම. දැන් අත් දෙක අත්ල දෙක වෙන වෙනම තියෙනවා. අත් පොඩි ගාන කෙනෙක් අත් දෙක එකතු කරනවා. ඒ අත් දෙක එකතු කිරීමෙන් අත් දෙකේ ස්පර්ශයක් ඇති වෙනවා. ඒ වාගේ තමයි අර ලක් වෙන අරමුණයි චිත්තචෛතසික ධර්මයයි ධර්මයි එකට සම්බන්ධ කරන ඒකට පුෂණය කරන ස්පර්ශය කරන ධර්ම ස්වභාවයට කියනවා පුෂණ ලක්ෂණය කියලා. ඒක පස්සය. එවාගෙම එහි ක්‍රියාකාරීත්වයේ ආරම්මන සංඝාටන රසු. ඒ තමන් ගන්න යම් අරමුණක් තියෙනවා ඒ දොරටුවට අනුරූපව ලැබුණු අරමුණ ඒ අරමුණ එක්ක චිත්තචෛතසික ධර්මයන් එකතු කරනවා. ඒකයි සංඝාටනය කියන්නේ. මෙතන මේ ගන්ටාරි ගහන්න වගේ එකක් නෙමෙයි. ඒ වගේම සම්නිපාත පච්චුපට්ඨානෝ මේක වැටහෙන්නේ කොහොමද? යම්කිසි ආරම්මණයයි චිත්තචෛතසික ධර්මයේ එකතු වීමක ආකාරයයි. සම්නිපාත එක්වීමේ ආකාරයෙන් වැටහෙනවා. ඒ වගේම ආපාතගත විශේෂ පදට්ඨානෝ ඒ අරමුණක් යම් කිසි දෙයක් ඉදිරිපත් වීම නිසානේ මේ ස්පර්ශය ඇති උනේ එනිසා මේ අරමුණ ආපాతගත වීම හමු වීම ඉන්ද්‍රියට හමු වීම තමයි මේකට ප්‍රධානම ආසන්නම හේතුව කාරණේ. මෙන්න මේම එක එක චෛතසිකයක් ගානේ 52කටම තියෙනවා ලක්ෂණ ස්වභාව ලක්ෂණ. කාස කියන්නේ ක්‍රියාකාරීත්වය. පච්චුපට්ඨාන කියන්නේ තමන්ගේ හිතට අරමුණු වෙන ආකාරය. පදට්ඨාන කියන්නේ ප්‍රධාන ආසන්න හේතුව. මේ ඔක්කොම අපි ඉගෙන ගන්නට ඕන විපස්සනා වැඩන කෙනෙකුට දැන ගැනීම සඳහා විපස්සනා වඩන්නේ කොහොමද දැනගෙන තියෙන්නට ඕන. ඒ වගේම මෙහිදී අපේ චිත්තසංතානයේ පහළ වෙන සිත් කේලිය පිළිබඳව සියල්ල දැනගෙන ඒ එක එක සිතකට මේ ඡායසික ධර්මයන් යෙදෙන යෙදෙන හැටි අපි අරමුණු කරලා තේරුම් අරගෙන තියෙන්නට ඕන. පටිසන්ධි සිත් මෙහෙමයි, භවංග සිත් මෙහෙමයි, පංචද්වාරා වර්ජන කියන හේතුක මනෝ ධාතුව මෙහෙමයි. පංච විඥාන සිත් මෙහෙමයි. සම්පටිච්ඡන සිත්, සම්තියන සිත්, වත්තපන සිත්, අකුසල ජවං සිත්, කාමාචර කුසං ජවං සිත්, එවාගෙම කාමාචර විපාක සිත්, කාමාචර ක්‍රියා සිත්, රූපාචර කුසල සිත්, විපාක සිත්, ක්‍රියා සිත්, අරූපාචර කුසල සිත්, විපාක සිත්, ක්‍රියා සිත්, එවාගෙම කදාරම්මන සිත් චුතිසිද්ධියන මේවා ඔක්කොම අපි දැනගෙන තියෙන්න ඕනේ විපස්සනාට ප්‍රථමයෙන් එක එක සිතක් ගානේ සිතක් ගානේ යෙදෙන ඡායසික ධර්මයන් හොඳින් තේරුම් ගන්න තියෙන්න ඕනේ ඒ තේරුම් ගැනීමට අපේ මේ සාකච්ඡා බොහෝසෙන් උපකාර වෙනවා එනිසා මේ ධර්මයේ පිළිබඳව වැඩි දුර සාකච්ඡා කරමින් අද මේ පැමිණි ගරුතර ස්වාමින් වහන්සේලා පිරිසත් එවාගේම මේ සම්භාවනීය දායක මණ්ඩලයේ ධර්මකාමී සෑම දෙනාමත් එක්කාසු වෙලා ඊටාම සාවධානව සමා සාමග්‍රී පිහිටාගෙන ඔවුනෝන් අතර මේ සම්බන්ධ අදහස් හුවමාරු කර ගැනීමට පුළුවන් වෙන හැටියෙන් මේ ධර්ම සාකච්ඡා පවත්වනු ලැබේවා හිමඟින් අපේ චිත්තසංතාන තුළ සම්මාදිට්ඨි මුල් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග වැඩේවා බෝධිපාක්ෂික ධර්ම 37 වැඩේවා පාරමී 10 වැඩේවා එමඟින් අපේ සංකාමේහි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග මග්ගංග ධර්ම විෂද වෙලා අපට තව තවත් ධර්මාඥානේ භාවනාඥාන ප්‍රතිපත්ති ඥාන දියුණු තියුණු කරගෙන ප්‍රාර්ථනා කරන අධිගමයකින් ආර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අජරාමර සාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු isso quando vai ficar tudo, né? ඒකෙත් තියෙන ඒක දාන්න එහෙම පිටිම දාන්න ඒකටම දාන්න එහෙනම් ඒ තමයි මේක කියලා වෙනම Thank you. පූජනීය නායක ස්වාමීන් වහන්සේට මහා සංඝරත්න අවසරයි පින්තුනි සායිතික ධර්මයන් පිළිබඳව මූලික හැඳින්වීමක් එහි ලක්ෂණ සංකප්පපත්තාන පදස්ථාන ආදී මූලික කරුණු පිළිබඳව පැහැදිලි කරමින් සාමත්ම වැදගත් අර්ථවත් දේශනාවක් පූජනීය අපේ මාවුලින් නායක ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළා. ඉන් අනුතුරුව තිබෙන්නේ චෛතසික ධර්ම පිළිබඳව අපි සාකච්ඡා කිරීම ඒ සබ්බචිත්තාකාරණ ප්‍රතිගුණ ආදී මේ චෛතසික ධර්ම 52 පිළිබඳව පිරිසට අවශ්‍ය කරන දැන ගැනීම ඇතුළත්ව ඒ සඳහා ධර්ම කරුණු සාකච්ඡා කිරීමට වෙන්නේ දැන් පිරිස උනන්දු වෙන්න ඕනේ මේ සඳහා අවශ්‍ය කරන දහම් කරුණු පිළිපද කරමින් මේ චෛතසික ධර්ම සමස්තක පිළිබඳව සාකච්ඡා කරන්නේ නාමයේ මාහිමානන් වහන්සේ ප්‍රධාන මේ අවස්ථාවට සම්බන්ධ වන සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි විද්වත් හොඳ දෙකිනුතුනි සදහවත් දිනවල ප්‍රශ්නයක් ඉදිරිපත් වුණා හත්ස චෛතසිකය අක්ෂ සංඛාත ආදී කොට ඇති මේ සංඛාතයන් පිළිබඳව අරුණු පැහැදිලි කිරීම උපකාරී කියලා. මෙතෙන්දී කුංචි කාරණයක් මතක් කරගන්න ඕනේ ප්‍රශ්නයක පිළිතුරක් පිළිතුරක් ලබා දෙන්නට දුන්නේ. සාමාන්‍යයෙන් මේ ස්ථානයේ මේ පැමිණිලා මේ කටයුත්තට සම්බන්ධ වෙලා ඉන්න මේ හැම දිනම අභිධර්මයේ විෂය පිළිබඳව කිසියම් දැනුමක් තියෙන අය. ඒ පිළිබඳව හැදෑරීමක් සිද්ධ කරන අය. ඒ නිසා මේ සභාවේ මතුවන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමේදී මම කල්පනා කළා සාමාන්‍යයෙන් අපි හැමදෙනාම පොදුවේ මේ කර්ම කාරණා සම්බන්ධයෙන් දැන් අපි ගත්තදී වෙන පස්තය කියන සායිතිකය සංඥා කියන සායිතිකය වේදනා කියන සායිතිකය මේ ආදී සායිතික පිළිබඳව ඉතා මූලික වැටහීමක් ඇතිව ඉන්න අය. ඉන්නමම කල්පනා කළා පොඩ්ඩක් අපි සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න කරුණු කාරණාවන් නැවත සිහිපත් කරවා ගැනීම කොහොමද වැදගත් වෙනවා. නමුත් එහෙම සිහිපත් කරගන්නා ගමන්ම ඊට අමතරව අපට ඒ කර්ම සම්බන්ධයෙන් උපමාවක් උදාහරණයක් ආදියන් සහිතව පළදුරටත් කරුණු ටිකක් හදාගන්නට මේ වෙලාවේදී අවස්ථාව යොදා ගන්න ඕනේ කියලා. අනේ අනුව මම කල්පනා කළා එහෙම පිළිතුරු ලබා දීමේදී ඒ සම්බන්ධව විස්තර කියලා තියෙන යම් ග්‍රන්ථයක් ආශ්‍රය කරගත්තොතින් මේ අපි ලබා ගන්න පිළිතුර වඩා සාර්ථක වෙයි කියලා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ ප්‍රශ්නවලට ලබා දෙන පිළිතුර සම්බන්ධයෙන් මම මේ අහන කරුණු සම්බන්ධයෙන් මූලික පැහැදිලි කර දීම ප්‍රයත්න සිදු කරන ගමනේදී විශේෂයෙන්ම දැන් මේ පොත වෛද්‍ය අමරදාස රත්නපාල මහත්මයා විසින් සංග්‍රහ කරපු අධිධර්මාර්ථ ප්‍රදීපිකා කියන ග්‍රන්ථය සාමාන්‍යයෙන් අභිධර්මාර්ථ සංග්‍රහය කියන මේ පාලි පොතට ලියවිච්ච සංග්‍රහ ග්‍රන්ථ අතරින් විවරණ ග්‍රන්ථ අතරින් ගොඩක් වැදගත් තැනක තියන්න පුළුවන් සවිස්තර පුස්තකයක් මේක. මේ පොත කාණ්ඩ දෙකකට මුද්‍රණය කරලා තියෙනවා. ඉතින් මම අදහස් කළා මේ පිළිතුරු ලබා දීමත් සමග පොඩ්ඩක් මේ පොතේ තියෙන කරුණු ආශ්‍රය කරගත්තොත් අපේ දැනුමට වඩාත්ම වැදගත් වෙයි කියලා. දැන් චෛතසික කියන්නේ මොනවද මේ චෛතසික වල ක්‍රියාකාරීත්වය කොයිවගේද කියන කාරණාව අපේ නායක මාහිමිපාණන් වහන්සේ විසින් ධර්මානුකූලව බොහොම හොඳින් පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. ඒ අනුව චෛතසිකය කියලා කියන්නේ සිතක් උපදිනකොටම සිතත් සමග හටගන්නා සිත සමග නිරෝධයටපත් වන සිත ගන්න ආරාමණයෙන් ගන්න සිත පවතින වස්තුවම අසුර කරගෙන පවතින ධර්මතාව අන්තයි. එහෙනම් යම් අවස්ථාවක යම් চৈতසිකයක් පහළ වෙනවා නම් ඒ চৈতසිකේ කවදාව අනියම පහළ වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම සිතක් සමගම තමයි හටගන්නේ. ඒ වගේම යම් සිතක් හටගන්නවා නම් යම් වෙලාවක එතනදී ඒ සිත තනියම පහළ වෙන්නේ නැහැ. චෛතසික සමගම තමයි ඒ සිතේ පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ ප්‍රශ්නය ඇහුවා ප්‍රොඩක්ට් ඇතුළට ආපු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට අපි ඉස්සර පොඩි ප්‍රවේශයක් ලබා ගනිමු. චෛතසික කිව්වට පස්සේ ඉස්සෙල්ලාම චෛතසික අඤ්ඤ සමාන රාශිය, අකුසල රාශිය සහ සෝභන රාශිය කියලා කොටස් තුනකට බෙදෙනවා. අන්‍ය සමාන රාශියක් ගත්තොත් ඉන්නේ අන්‍ය සමාන රාශියේ චෛතසික 13ක් තියෙනවා. සබ්බදේශ සාධාරණ චෛතසික 7යි, පවින්නක චෛතසික 6යි කියලා. එතකොට මෙන්න මේ චෛතසික පළවෙනි චෛතසික රාශියේ පළවෙනි කොටසේ වන සබ්බදේශ සාධාරණ චෛතසික 7 අපි ඉතලා ඒ චෛතසික 7 නම් ටික නැවත මතක් කරගනිමු. ඒ තමයි හර්ථ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රය සහ මානසිකාන කියලා කියන්නේ. ඔන්න දැන් එතුමිය අහපු ප්‍රශ්නයට අපි ප්‍රවේශ වෙන්නේ දැනුයි. ඒ එතුමිය ඇහුවේ හත්ය සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට හත්ය සම්බන්ධව කරුණු තේරුම් ගන්න කලින් මොකද්ද මේ හත්ය මේක යෙදෙන්නේ කොතනද කියන කාරණේ දැනගන්නට ඕනේ. අන්න ඒ නිසා තමයි මේ මූලික තේරුම් ගැනීම අප විසින් සිදු කරගත යුතු උනේ. ඉතින් මේ පස්තන ආදී කොට ඇති චෛතසික කොටහාදී මේ චෛතසික හතට අපි කියවනේ සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. මෙන්න සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා කියන්නේ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ධනයට අයිති වෙන මේ චෛතසික හත කුසල අකුසල භේදයක් නැතිව සෝභනසිත අසෝභනසිත කියන මේ ඕනෑම සිතක් සමග එනවා. පොදුවේ කියනවා නම් සමස්ත 89 හෝ 121 සමගම මේ සබ්බචිත්ත සාධාරණ සෛතික යෙදෙනවා. එතකොට හත්ය කියලා කියන්නේ මේ විදිහටම ඕනෑම සෝභන රූපෝ අසෝභන රූපෝ සිතක් සමග යෙදෙන চৈতසිකයක්. අනිවාර්යයෙන්ම මොනෑම සිතක් වුණත් මේ හත්යෙන් තොරව හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේ හත්ය කියන කාරණාව අපි සාමාන්‍යයෙන් තේරුම් කරගන්නවා සිංහලෙන් ස්පර්ශය හැටියට ස්පර්ශය. ස්පර්ශය කියනකොට පස්සේ අපිට හිතට දැනෙන්නේ ගැටීම වගේ අදහසක් නේ. ගැටීම වගේ අදහසක්. එතකොට ගැටීම කියලා කිව්වට පස්සේ අපිට මේ ගැටීම කියන අදහස එක්කම හිතට නැගිලා දෙනවා මොකක් හරි එකක් ඇවිල්ලා අපේ ඇඟේ හැප්පෙනවා වගේ අදහසක්. දැන් ඒ විදිහේ හැප්පීමක් නැත්නම් ඒ විදිහේ ස්පර්ශයක් තියෙනවා. හැබැයි මෙතන මේ සායිතික සම්බන්ධයෙන් කතා කරන පාර්ශ්වය ඒ වගේ එකක් නෙවෙයි. ඒ වගේ එකක් නෙවෙයි. දැන් ඒ කලින් අපි කතා කරපු ස්පර්ශය රූප රූප ධර්ම සම්බන්ධයෙන් තිබෙන ස්පර්ශය. ඒක බොහොම රළු එකක්. බොහොම කලින් ඒක දැනෙන එකක්. මෙතන චෛතසිකයක් හැටියට දැක්වෙන පස්සය නාම ධර්මයන් සම්බන්ධයෙන් තිබෙන ස්පර්ශය. එතකොට නාම ධර්මයන් සම්බන්ධයෙන් ස්පර්ශ වෙනවා කියන එක අදහස අරමුණේ රසය හොඳින් විඳ ගැනීමට හැකි ආකාරයෙන් අරමුණ සමග සම්බන්ධ වීම. අනිත් තමයි මෙතෙන්දි පස්ස හැටියට හඳුන්වන්නේ අරමුණේ රසය හොඳින් විඳ ගැනීමට හැකි ආකාරයෙන් අරමුණ සමග සම්බන්ධ වීම කියන එක. දැන් මේ අරමුණත් එක්ක සම්බන්ධ වීම කියන කාරණාවෙදී අපිට වැදගත් වෙන ප්‍රශ්නයක් නැගෙනවා ඒ තමයි මොකද්ද මෙතෙන්දී නැගෙන ආරම්භය කියන එක. අන්න එතකොට අරමුණ ගත්තට පස්සේ අපි ඇතින් දකින රූප තියෙනවා කනින් අහන ශබ්ද තියෙනවා නාසයෙන් විඳින ගන්ධයන් තියෙනවා දිවෙන් ලබන රස තියෙනවා කයින් ලබන ස්පර්ශයන් තියෙනවා මනසින් ලබන අරමුණු තියෙනවා ධම්ම කියලා අපි හඳුන්වනවා මෙන්න මේ කියන කාරණා හයම මෙතෙන්දි ස්පර්ශය කියන නාමයට ඇතුළත් වෙනවා එතකොට ඇසින් ඇස සමග රූපය ගැටීම කියන කාරණාව නෙවෙයි මෙතෙන් භක්ත චෛතසිකයන මේ හඳුන්වනවා ගන්නේ ඇස සමග රූපය ගැටීමේ සිද්ධිය සිදුවෙන අවස්ථාවේදී අපේ මනසට යම් කිසි දැනීමක් එකක් ඇති වෙනවා අන්න ඒක තමයි මෙතෙන්දී පස්සේ හැටියට හඳුන්වනු ලබන්නේ ඊට පස්සේ පර සමග ශබ්දයක් පස්සේ වීමේදී මනසට දැනෙන ස්වභාවයක් තියෙන එක තමයි මෙතෙන්දී පස්සේ හැටියට හඳුන්වනු ලබන්නේ දැන් මේ විදිහට ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම ద్వාර පහම උතරගෙන ස්පර්ශ පහක් හට ගන්නවා ඊළඟට හදේ වස්තුව මුල් කරගෙන ස්පර්ශයක් හට ගන්නවා එතකොට මේ ద్వාර පහ මුල් කරගෙන හට ගන්නා වූ සෑම ස්පර්ශය ස්පර්ශයක්ම හරියාකාරව වැඩිම සිද්ධ වෙන්නේ අපි කරුවොත් එහෙම හදේ වස්තුවත් එක්කයි දැන් මේකට අපි උපමාවක් තේරුම් ගන්නවා නම් මැද විශාල කන්නාඩි වලින් අදපු ස්තම්භයක් තියෙනවා. යම් කිසි ශාලාවක්. වටේට තියෙනවා කුංචි කණ්ණාඩි වලින් හදපු ස්තම්භ පහ. ඒ පහමද තමයි මේ ශාලාව පිටලා තියෙන්නේ. එතකොට දැන් අර පැත්තකින් තියෙන ස්තම්භයක මොකක් හරි ඡායාවක් වැටුනොත් මොකද වෙන්නේ? ඒක අනිවාර්යයෙන්ම මැද තියෙන ස්තම්භයකට වැටෙනවා. අන්න ඒ වගේ තමයි මේ චක්කු සෝත ධාන ජීවහා කාය කියන මේ ආයතන පහ සම්බන්ධයෙන් යම් සත්‍යයක් ඇති වෙනවා නම් අනිවාර්යයෙන් මේක හදේවත්වේ ස්පර්ශ වීම සිද්ධ වෙනවා. අනේ හදේවත්වේ ස්පර්ශ වීම සමගම තමයි මේ චිත්ත වේදයක් හට ගැනීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. එතකොට මේ කතා කළේ සංපස්සය කියන මාතෘකාව සම්බන්ධයි. එතකොට දැන් මේ සංපස්සය හා සමග සම්බන්ධ වෙන මේ හත් චෛතසිකය කියන එක දැන් මොකක් හරි අරමුණක් යම් ඉන්ද්‍රියක ගැටෙන අවස්ථාවක් යම් අවස්ථාවක් තියෙනවා නම් අනේ ඉන්ද්‍රියේ ගැටීමේ අවස්ථාවත් එක්කම මානසිකව හටගන්නා වූ දෙයක්. එතකොට මේ හත්ත කියන චෛතසිකය අනිකුත් චෛතසික අතර මුල් කරන් පස් කරලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා චෛතසික කියන ඒවා මේක ඉස්සෙල් හට ගන්නවා මේක පස්සේ හට ගන්නවා සීල කතාවක් ඇත්තේ නෑ. නමුත් මේ මත්සචෛතසිකයට මුල් තැනක් ලබා දීලා තියෙන්නේ දැන් මේ චෛතසික කියනවා සංකල්ප ධර්ම කියනවා කියලා කියන්නේ එකට හට ගන්නවා වුණාට කෘත්‍යයක් හැටියට ගත්තොත් ඉන්නේ ඉස්තරම් චිතුන කෘත්‍ය තමයි හස්ත කියන කෘත්‍ය. එතකොට ඒ හස්ත කියන කෘත්‍යයක් හැටියට ඉස්තර සිදුවන නිසා තමයි මෙතන හස්ත චෛතසිකය ඉස්තර දක්වලා තියෙන්නේ. එතකොට මේ හස්ත චෛතසිකය ඉතින් ගනුගමන අරමුණු සම්බන්ධයෙන් කතා කරනවා නම් මේ මොහොතේ අපිට ලැබෙන අරමුණු විතරක් නෙවෙයි ඉතින් ගනුගමන. අතීත වර්තමාන අනාගත කියන කාල තුන තමයි අරමුණු ලබා ගැනීම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි මේ අරමුණු වල ප්‍රවේද දක්වන කුඩා අරමුණු, මහත් අරමුණු, ළඟ තියෙන අරමුණු, දුර තියෙන අරමුණු, මේ ආදී කොට ඇති සියලුම අරමුණු ලබා ගැනීම සිද්ධ වෙනවා. ඒකත් නෙවෙයි අර කලින් භවයේදී ගතපු කර්ම කර්ම නිමිති ගත නිමිති තියෙනවා නම් ඒ කියපෝ කාරණාවන් භවංග සිත සමග සම්බන්ධ කරන ලබන්නේ ගැටීම් ඇති කරන ලබන්නේ මේ හස්ත චෛතසිකය විසින්ම තමයි. එතකොට හස්ත චෛතසිකයේ හට ගැනීම නිසා මොකද වෙන්නේ? වේදනාවේ හට ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම හස්තයේ තියෙන එක සත්වයන්ගේ ජීවත් වීමට ආහාරයක්. මේ කියන්නේ සත්‍යයන්ගේ මේ චිත්ත සංගතිය පැවැත්වීමට ඒක ආහාරයක් ඒ නිසා පස්සය පස් ආහාර හැටියට දක්වලා තියෙනවා. ආහාර සම්බන්ධව කතා කිරීම. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට ඒ පිළිතුර සමානයි. පූජනීය කුසලඥාන ස්වාමීන් වහන්සේගේ දේශනා බොහෝම ප්‍රසාදනීයයි එකක් තා පැහැදිලි වෙන්නට තියෙනවා. ඒ කියන්නේ දැන් අර <clears throat> චක්කු සම්පස්සේ කියනකොට එහි පස්සේ හදේ වස්තුවේ හට ගන්නවා කියන එකේ බෙදලා කියන්න ඕන තැනක් තිබුණා. ඒ කියන්නේ දැන් ඇසට වර්ණ රූපයක් සම්මුඛ වෙනකොට පළමුවෙන්ම භාංග චලන භාංග උපච්ඡේද ඒවා භාංග සිත්. ඊළාට පංචද්වාර වර්ජින සිත එහි තියෙනවා පස්සේ ඒක හදේ වස්තුවටයි අයිති. ඊළාට චක්කු විඥානයේ පහළ නොකොට ඒ පස්සේ හටගන්නේ චක්සු ප්‍රසාද වස්තු ඇසුරු කොටගෙනයි. ඒ වාගේ පංචද්වාරයේහි පංච විඥානයේහි පංච විඥානයේ සමග සම්ප්‍රයුක්ත වෙන පස්සය යෙදෙන්නේ පංචද්වාරික වස්තුවල පංච වස්තුවලයි. ඒක මතක තබා ගන්න ඕනේ ඒ ටිකේ ස්වාමීන් වහන්සේගෙන් නොකියවත් කියවුණා වෙනවා. ඒ ගැන අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරමු. තවත් ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරමු. Thank you. Thank you. සිද්ධය සාමාන්‍යයෙන් ගත්තාම මේකේ අරමුණු වස අනුභව කිරීමේ ලක්ෂණය වශයෙන් පොදි. නමුත් තේරුණාද වේදනාවේ ප්‍රවේද ගන්නා තියෙනවා. ඒ කියන්නේ අනුභවන් වේදේ ගත්තාම වේදනාව සිය දුක් උපේක්ෂා කියලා තුන් ආකාරය. එතකොට ඉන්ද්‍රිය වේදෙන් ගත්තාම වේදනාව පස් ආකාරයකට වෙනවා. සුඛ සෝමනස්ස දුක යෝමනස්ස උපේක්ඛා කියලා අසහායක බව. එතකොට මේ දැන් අර මේ මේ දක්වලා තියෙන ආකාරයෙන් මේ ධර්ම වල අර ලක්ෂණ රස පටිපත්තාන පදත්තාන වශයෙන් ගන්නකොට මේ වේදනාවේ අනුභව ලක්ෂණ වශයෙන් එක වුණාට මේ වගේ ආකාර විශේෂ වෙනස් වෙනස් ගන්න තියෙනවා. මොකද පස්සාදාරේ පිය නිසා. ඒ වගේම වේදනාව සම්පූර්ණ සාධාරණ නිසා සියලුම සිත්වල වෙන පිළිවෙලට අසුනම ආකාරයක් හෝ කිසි විශේෂ ආකාරයක් හෝ වශයෙන් මේ වේදනාව තියෙනවා. ඒ වගේම කුසල සිත්වල වේදනාවල කුසල වශයෙන් අකුසල සිත්වල වේදනාව කුසල වශයෙන් අවුලක්කුත් වශයෙන් කියනවා අවුලක්කුත් වශයෙන් වේදනාව ඒ ආකාරයෙන් වෙනවා. ඒක පොඩි ගත්තාම අනුභවන් ලක්ෂණ වශයෙන් අපි පස්සාකාරයෙන් ගත්තොත් ඉන්ද්‍රිය වේදෙන් ගත්තොත් දැන් සුඛ වේදනාව. ඒකට සුඛ වේදනාව ගන්නකොට පින්වත්නි මේකේ ලක්ෂණ වශයෙන් ගන්නකොට සුඛ වේදනාව ඉෂ්ඨපොත්තප්ප අරමුණ ස්පර්ශයේ රස විදී ඉෂ්ඨ පොත්තප්පාරමණි රස අනුභව කිරීම තමයි ඒකට සුඛ වේදනාව වශයෙන් සුඛ වේදනාව විස්තපොත් software and පවතින. එතකොට මේකේ ඊළඟට මේ විස්තපොත් software අරමුණු ගැනීම වෙදී දැන් එතෙන්දී අපි වෙනවා සම්පූර්ණ ධර්ම වල උපග්‍රහ වලින් නැත්නම් වැඩි වෙනවා. අන්න කෘත්‍ය හැටියට කෘත්‍ය හැටියට වැඩි වෙනවා මේ අනුභව කෘත්‍ය හැටියට. වැඩි වෙන ආකාරයේ හැටියට කන්මාටින් වර්ති මොකද්ද? අය පිළිබඳව ආස්වාදය. රසුක වේදනාව කියන්නේ කාය පිළිබඳ ආස්වාදය වැටෙන ආකාරයෙන් වැටෙනවා කියනවා. ඒ වගේම ආසන්නතාව ආසන්න කාරණිය පදත්තානේ නම් දැක්වේ ඒන් දැක්වෙන්නේ ආසන්නම කාරණේ අපේ නායක වංගාසේ විචාර කරනවා වගේ ඒක නම් කාය ඉන්ද්‍රිය. ඒකට කාය ඉන්ද්‍රිය නිසා තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ නැත්නම් ඒ සිද්ධ වෙන්නේ නැහැ සංස්කාර. ඒකට දුක් වේදනාව වශයෙන් ගත්තොත් මෙන්න වෙලා. එතන අනිෂ්ඨ කොටස් වල අනුභව පිළිවන් ලක්ෂණ අනිෂ්ඨ කොටස්. ඒකට එතන කෘත්‍ය වශයෙන් යන්නේ කොහොමද? අනිෂ්ඨ කියන වැටෙන විවාදී සම්ප්‍රයුක්ත ධර්මයන් මැදදී දුක් නරවි අතර සුත වේදනාව නම් වැඩි වෙන මල මිස්මේ කුටි තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒක වැටෙන ආකාරය නම් කොහොමද? කාය පිළිබඳව පීඩනය තමයි වැටෙන ආකාරය. ඒතකොට ඒක ආසන්න ධාර්මයේ වෙන්නේ ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය අරමුණු කරලායි මේ සුඛ වේදනාවත් දුක් වේදනාවත් දෙක ඇති වෙන්නේ. ඒ වගේම සෝමනස් වේදනාව වශයෙන් ගත්තා. සෝමනස් වේදනාව. එතන සෝමනස් වේදනාව කියන්නේ ස්ථාන භව ලක්ෂණය ලක්ෂණ වශයෙන් දක්වන ස්ථාන භවන ලක්ෂණය. එතකොට අරමුණු ස්වභාව වශයෙන් හෝ පරිකල්පිත වශයෙන් හෝ අරමුණු ස්ථාකාරයෙන් ගැනීම තමයි කෘත්‍ය වශයෙන්. කෘත්‍ය වශයෙන්. එතකොට වැඩිම ආකාරය වශයෙන් ගත්තොත් මොකක්ද? චෛතසික චෛතසික විනීත වැටෙනා කාර්ය දක්වා කිව්වාදී චෛතසික ආස්වාදය. චෛතසික ආස්වාදේ තමයි වැටෙන ආකාරය. ඉතින් දෝමනස් වේදනාව දක්වා තව ටිකක් වෙනස්. දෝමනස්. එතන අනිෂ්ඨාන බව ලක්ෂණ. ලක්ෂණයසි අනිෂ්ඨාන අනුභව ලක්ෂණ. එතකොට ඒක පින්වත්නි ඒ වගේම ඒක කෘත්‍ය වශයෙන් ගන්න මොකක්ද අරමුණු අනිත් අරමුණු අනිත් අරමුණෙන් ගන්නකොට චෛතසික පීඩනීය වශයෙන් අපට චෛතසික පීඩනීය වශයෙන් තමයි මුක්තිය වැටෙන ආකාරයෙන් නම් ඉවරට කොහොමද පීඩන අන්න අපට පීඩන කැපියුවා කිසිමක් කැපුමක් කැපියුවා නම් වැටෙන වැටෙන ආකාරයෙන් ඒතර ආසන්න කාරණේ මොකක්ද මෙතන සෝමනස්සයේදී නම් පින්වත්නි

अब ये तीनों जन्मी देवाल हाई मी देवाल हाई मी नारळ म्हणून मी बोलवाल भाग रमायची तुकारामन कंदारामन गंगारामन रसारामन पुट्टप्पारामन ब्रह्मारामन लिंगुलपान मी दादा मी जीव धर्म कोई धर्म उन्हात मी मी लक्षण पाहिली तुम्ही एका समाहारी लोक व्यक्ती जातो පින් අපේ මාත් ඇතම් අරමුණු ලැබීමේදී අපිට සිත පිනවන්ත ස්වභාවයක්. ඇතම් අරමුණු ලැබීමේදී අපට සිත හිතවන ස්වභාවයක්. ඇතම් අරමුණු ලැබීමේදී එසේ වෙනසකට පත් වෙන්නේ නැති ස්වභාවයක්. පාට කියලා එම්ජින් කාරිනකොට ඇතම් අරමුණු ගත්තාම සිත පිනවන ස්වභාවයක් තියෙනවා. ඇතම් අරමුණු අපසුත් වෙනවා. සමහර මොන ලාප්ටාප් කොම්පියුටර් කරනවා ආදී දස්කන විශේෂයකට පත් වෙන්නේ හැදීම කියන ඒක්ෂාව කියනවා. ඉතින් මේ ආකාරයෙන් ගත්තාම මොන තුන් ආකාර කරන අසුඛ දුක්ඛ උපේක්ෂා කියන මේ වේදනාව විදලා තියෙනවා. එතකොට ඒක කය වශයෙන් දැනනකොට අපි සුඛ කියනවා, සුඛ වශයෙන් දැනනකොට සයිසික වශයෙන් කියනවා සෝමනස්. කයට දැනනකොට දුක වශයෙන් ගන්න එක අපි චිත්ත වශයෙන් ගන්නකොට සෝමනස්. උපේක්ෂා වේදනාව පොඩ්ඩක් පොඩ්ඩක් පස්සාරා. එතකොට මේ කොටස ගන්න මේ ඉන්වත් අභිධර්ම විසරද පෙරේරා මෙතුමාගේ ඒ විවරණේ සාර්ථකයි බොහොම හොඳයි. ඒක අමුතුවෙන් විස්තර කරන්න තයිතිරියට කරුණ යෙදෙනවා. ඒ නිසා එකින් එකට කරුණ සාකච්ඡා කරමු. ඒ ඒ ප්‍රශ්නය වෙන්නේ ඊළා සිදුවන මහත්මාට එතුමා ඒ පිළිබඳව පිළිතුරු සපයීමක් කරා. නාග ස්වාමීන් වහන්සේගේ නමතරයි අද මේ සම්මේ සම්මන්ත්‍රණයට පැමිණීමට සමා වුණා. හිමිදා ස්වාමීගේ සතිය තුළම අසනීපයෙන් සිටිය නිසා අද උදේ ඉඳන් ටිකක් අමාරුවෙන් ආමි අපේ ආමුලන්ගේ ආරාධනාව හදන්න බැරි වුණා. මේ අවස්ථාවේදී මට ඉදිරිපත් කරලා තිබෙන්නේ තත්ත්‍ර මාධ්‍යස්ථතා කියන මේ චෛත්‍යයේ පිළිබඳව හැඳින්වීමක් කරන්න. උපේක්ෂා වේදනාව සහ සම්ප්‍රමද්දත සම්ප්‍රමද්දත සංචිතේහි වෙනස උපේක්ෂා වේදනාවත් එවැගේම සත්‍ය මධ්‍යස්ථතා සංචිතේ පිළිබඳව වෙනස පැහැදිලි කරනවා. මෙතන කවුරු දෙකක් පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන්නේ උපේක්ෂා වේදනාව සහ සත්‍ය මධ්‍යස්ථතා කියන කයිකුටියේ පිළිබඳව. දැන් අපි දන්නවා සත්‍ය මධ්‍යස්ථා කියන චෛතසිකය අයිති වෙන්නේ සෝබන සාධාරණ චෛතසික රාගියට. සෝබන චෛතසික සාධාරණ චෛතසික 19ක් තියෙනවා සෝබන සිත්වලේ දෙන. ඒ සෝබන සිත්වලේ දෙන චෛතසික වලින් తත්‍ර මර්ථතා කියලා හඳුන්වන්නේ නැතිවත් බව මධ්‍යස්ථ භාවයයි తත්‍ර මධ්‍යස්ථතා කියලා හඳුන්වනවා. ඒතර මේ සත්‍රමත්තා කියන චෛතසිකය එක පැත්තකින් අපිට ගන්න පුළුවන් උපේක්ෂාව හැටියට. මේ උපේක්ෂාව හැටියට ගත්තාම උපේක්ෂා කියන එක අපි වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ වේදනා චෛතසිකයේ සම්බන්ධයෙන් දෙන උපේක්ඛා වේදනාව පිළිබඳව. එතකොට උපේක්ඛා වේදනාව කියලා ගත්තොත් ඒක අයිති වෙන්නේ වේදනා චෛතසිකයට. තක්කමජ්ජත්තාවට නෙවෙයි. තක්කමත්තා කියලා කියන්නේ මැදිහත් බව. මේ මැදිහත් බව කියන එක වෙනම චෛතසිකයක්. ඒක අයිති වෙන්නේ එතකොට සංස්කාර සංදී. සංස්කාර සංදී කියන කොටස තමයි ස්කන්ධ වශයෙන් මේ තක්කමජ්ජතා කියන චෛතසිකයේ අයිති වෙන්නේ. උපේක්ඛා වේදනාව කියන එක වේදනා චෛතසිකයට අයත් දෙයක් නිසා ඒක ස්කන්ධ වශයෙන් ගන්නොත් අයිති වෙන්නේ වේදනා ස්කන්ධය කියන අපේ මේ පංචස්කන්ධයේ තවත් ස්කන්ධයකටයි අයිති වෙන්නේ. ඒක උපේක්ඛා වේදනාව කියලා අපේ පරමාත්මය විස්තර කළා. සතුට එහෙම නැත්නම් සොම්නස කියන දෙකක් ඒ කියන්නේ සුඛ දුක්ඛ කියන දෙකට මැදිහත්ව යම් කෙනෙක් ඒ අරමුණේ මධ්‍යස්ථ ආකාරයෙන් විඳින රසයක් තමයි උපේක්ඛා වේදනාව කියලා කියන්නේ. ඉතින් මේ උපේක්ඛා වේදනාව කියන එකම හඳුන්වනවා අදුක්කම සුඛ වේදනාව කියලා. ඒක එක පැත්තකින් අපේ මේ ඉන්ද්‍රිය ධර්ම 22 පිළිබඳව සඳහන් කරනකොට අපිට දකින්නට ලැබෙනවා මේ උපේක්ඛා වේදනාව ඇතුළු මේ මුලින් සඳහන් කරපු සංවේදනීය ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා සුඛින්ද්‍රිය දුක්ඛින්ද්‍රිය සෝමනස්ේන්ද්‍රිය දෝමනස්ේන්ද්‍රිය උපේක්ඛා ඉන්ද්‍රිය කියන. ඊයතික බලතර බැලුවොත් ඒක සංවේදනීය ගුණවාචක පදයක් ඇටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වේදනා චෛතසිකයටයි උපේක්ඛා වේදනාව තුළින් සිදු වෙන්නේ විශේෂයෙන්ම මේ තත්ත්වමජ්ජතා කියන চৈতසිකයෙන් සිදුවෙන භාවයේ නෙවෙයි. තත්ත්වමජ්ජතාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් අරමුණේ මැදිහත් කරන භාවය. ඒක නිසා අරමුණ ගැනීමේදී ඒ අරමුණ ගැනීමේ මැදිහත් භාවයේ ලක්ෂණ කොට පවතින ස්වභාවයටයි අපි කියන්නේ තත්ත්වමජ්ජතා කියන්නේ. ඉතින් අපි සිතත් චෛතසික ධර්ම හැමදේම අපි දන්නවා එකට යෙදුනට සම්පයුක්ත ධර්මයන් වශයෙන් යෙදුනට හිතත් ඒකේ දෙන චෛතසික ධර්ම රාශියක් කියන්නට පුළුවන් ඒ හැම චෛතසිකයකටම අයිති වෙන වෙනම කෘත්‍යයන් රාශියක් තියෙනවා ඒ වෙන වෙනම Tamanට අයිති කෘත්‍යයන් සිදු කරමින් මේ ප්‍රධාන කෘත්‍යයට සිත ගන්න ප්‍රධාන අරමුණට අනුකූලව පැවතීම තමයි චෛතසිකවල ස්වභාවය ඒක නිසා යම්කිසි ක්‍රියාවක් සිදු කරනකොට හිතත් සංපයුක්ත ධර්මත් සාමූනිකව ඒ වමනා කටයුත්තට සුදුසු පරිදි යෙදී ක්‍රියා කරමින් කටයුතු සම්පාදනය කිරීම තමයි මේ කුසල චෛත්‍ය වලදී සිදුවන්නේ. ඒ කුසල කරනකොට මේ මෝහ උද්දච්ච ආදී පාප ගති යෙදුණොත් අන්න එතෙන්දී චංචල ස්වභාවයක්, නොසන්සුන් ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ කුසලයේ සාර්ථකව සිදු කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා මේ తත්‍ර මධ්‍යතා කියන එක ඒ විස්සක්්‍ය නැත්නම් නොසන්සුන් ස්වභාවයට ප්‍රතිපක්ෂ වූ ධර්ම ස්වභාවයක් ඇදියට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ බඳු සිතක යෙදෙන අනිකුත් දැන් අපි හිතමු අකුසල සිතක් ගත්තාම මේ අකුසල සිතේ ඇති වෙන ඒවාගේ උත්සාහයෙන් නැත්නම් නොසන්සුන් ගතිය මේ සතර මධ්‍යස්ථාවට ප්‍රතිපක්ෂ ගතිය ඇති වෙනකොට ඒ අකුසල චෛතසික Tamanට පුරුදු පරිදි Taman පුරුදු පරිදි ඒවා අටයුතු කරනවා මිසක් එතෙන්දී මැදිහත් බලක් අවශ්‍ය වෙන්නේ නැහැ මොකද හැමතිස්සෙම අකුසලයේ කියලා කියන්නේ වුවමනාවෙන් සිදු කරන එහෙම නැත්නම් මධ්‍යස්ථව සිදු කරන ඒ වගේම හොඳ ක්‍රියාවලියක් කිරීමේ බලාපොරොත්තුවකින් කරන දෙයක් නෙවෙයි ඒක පාපගත නිසා ඉබේම පාපකාරී ලෝකයේ තුල සාමාන්‍ය ජනතාවගේ චිත්තසංතානයේ ගමන් කරන්නේ පාපයට බරයි. ඒ නිසා ඉතින් ඊයේ මධ්‍යස්ථ බවක් වමනා කරන්නේ නැහැ. නමුත් කුසලයක් සිදු කරනකොට ඒ කුසලයේ සිදු කරන්නට නම් සිතේ ශක්තියක් තියෙන්න ඕන. ඒ ශක්තිය ගොඩනගන්නේ මධ්‍යස්ථ භාවයක් කියනවනේ. අපි මේක ඒකාග්‍රතාවයේ හැටියට හඳුන්වනවා. ඒක නිසා එතන කුසල ඒකාග්‍රතාවයක් ගොඩනගුණේ නැත්නම් ඒ කුසල් කරන්නට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පාපගති ස්වභාවයෙන්ම නොහික්මුණු ධර්ම නිසා අමුතෙන් නික්වා ගන්නට උවමනාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් කුසල කරන විට ඒ ස්වභාවිකවම පාපගති වළක්වලා ඒ චිත්ත සංස්කෘතිය මුදවා ගත්තේ නැත්නම් කුසලය අකුසල මකවර වගේ මේ කුසලයේ සාර්ථකව කරන්නට පුළුවන්කමක් සිද්ධ වෙන්නේ නැති නිසා සෝපණ චෛතසිකයක් ඇටියට කුසල සිත්වල යෙදෙනකොට මිනිමින් නැතිවත් බව ඇති කරන ස්වභාවයේ ඒ සිත තුළම හට ගන්නා වූ ස්වභාවයක් ඇටියටයි හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඒක සමහර වෙලාවට අපේ පොත්පත්වල හඳුන්වලා තියෙනවා අස්සෝ දෙන්නේ යොදාගත් රතයක් ඒ රතේ ගෙනියන රතාචාර්ය අපි අස්වැන් දෙන්නවම සමව ගෙනිච්ච නැත්නම් ඒ අස්වැන් දෙන්නා එක සමානව ගමන් කරේ නැත්නම් මේ රතය ගමන් කරවන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ රතාචාර්යවරයා අසුන් දෙදෙනෙක් හොදගත්ත රතයක් ඒ අසුන් දෙකන සමව දක්වාගෙන යන වගේ මේ සම තත්ත්වයක් නැතිහත් තත්ත්වයක් මධ්‍යස්ථ භාවයක් හිත තුළ ගොඩනැගීම සඳහා සිත තුළින්ම ඇති වෙන ගතියක් තමයි සතර මධ්‍යස්ථතාව කියලා අපි හඳුන්වන්නේ. මේකටම උපේක්ඛා කියන නම සමහර වෙලාවට අපි පාවිච්චි කරනවා මේ මධ්‍යස්ථභාවයට. ඒතොර උපේක්ඛා කියන නම භාවිතා කළාට අපි ඒක උපේක්ඛා වේදනාව හැටියට නෙමෙයි ගන්න. ඒ නිසා මෙතෙන්දී උපේක්ඛා වේදනාව කියලා කියන්නේ එතකොට මේ සතර මධ්‍යස්ථතාවයට නෙවෙයි වේදනා චෛතසිකයේ තිබෙන ඒ තුන්ආකාරෝ වේදනාව එකක් හැටියටයි හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මේ කුසලයේ සිදු කරනකොට විශේෂයෙන්ම කර්මජ්‍යතාවයේ කියන බව අපි හැමතිස්සෙම ඇති කරගන්නට ඕනේ. මේ මැදිහත් බව තමයි අපි ඉදිරියට ගෙන ගිහිල්ලා ධ්‍යාන වඩන්නට මාර්ගඵල ලබා ගන්නට පුළුවන් ශක්තියක් මේ කුසල සිතේ ඇති කරගන්නේ. ඒ කුසල චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගත්තේ නැත්නම් අපිට අපේ හැමතිස්සෙම සිත චංචල නම් අපිට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ හොඳ කටයුතු කරන්න හැමතිස්සෙම ඒ චංචලත්වයේ නිසා අපි ගමන් කරන්නේ පාපකාරී පැත්තට. ඉතින් මේ ආර්ය මාර්ග ඥානයේදී අංගයක් හැටියට අංගයක් හැටියට සඳහන් වෙන යෙදෙන අවස්ථාවක් තියෙන උපේක්ෂාව එතකොට අපි කියන්නේ උපේක්ෂා සම්බොජ්ජංගය කියලා. ඉතින් නිර්වාණ අවබෝධයේ පිණිස ප්‍රතිපදාවක් වශයෙන් මේ උපේක්ෂාව උපේක්ෂාව අපිට වඩනකොට ඒ උපේක්ෂාව අපිට පාරමී ධර්මයක් බවට පූර්ණේ කරන්නට පුළුවන්කම තියෙනවා. මේ ආකාරයට උපේක්ෂා වේදනාව කියන්නේ එකක්. අත්‍ර මධ්‍යස්ථාව කියන්නේ සෝබන කැල්සික පද්ධතියටයි සෝබන සාධාරණ 19 එකක්. උපේක්ෂා වේදනාව අයිති වෙන්නේ අපේ මේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගේ වේදනා චෛතසිකයකයි කොටසක් නැතිව. යකම ස්කන්ධ වශයෙන් දෙකක් සතර මජ්ජත්තාවයි වෙන්නේ සංස්කාර ස්කන්ධයට වේදනාවයි වෙන්නේ උපේක්ෂා වේදනාවයි වෙන්නේ ස්කන්ධ වශයෙන් ගත්තාම වේදනා ස්කන්ධය. තව අමතර කරුණු අපේ නායක හමුදන් වහන්සේගෙන් ලැබෙන්නේ මේ පිළිබඳව ඉතරයි මට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. මුතුන් අත්මය අසනීපයෙන් දෙදෙනෙක් අපි නියම ගැන බොහොම මෛත්‍රී සහගත ආශිර්වාද කරනවා. අසනීපය අමතක කරලා මේ ප්‍රශ්නේ විසඳීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සම්බන්ධ ගොඩාක් කරුණු කියුණා. එහි අතිරේක දෙයක් කිය යුතු නැහැ. නමුත් මෙතන කෙටියෙන් හඳුන්වන්න එකක් තියෙනවා. එතුමාගෙන් කියවන මේ අස්වැයන් දෙදෙනෙකු යොදන ලද රථයක රියදුර දෙදෙනා සමව පවත්වීම වගේ කියලා. එතන අස්වැයන් කියනකොට මෙතන හඳුන්වනවා ආජානීය අස්වැයන් කියලා. ආජානීය. ඒකේ වෙනසක් තියෙනවා. සාමාන්‍ය අස්වැයට වඩා ආජානීය අස්වැයා රියදුරාගේ අදහස දන්නවා, හිත දන්නවා. වේගෙන් දුවන්න ඕනේ කියලා රියදුරා හිතුවොත් ඒගොල්ලෝ වේගෙන් දුවනවා. හෙමින් යන්න ඕනේ කියලා හිතුවොත් හෙමින් යනවා. ඒ වගේ මේ එකට සම්ප්‍රයුක්ත වෙන චිත්තචෛතසික ධර්මයන් තම තමාට අයිති ක්‍රියාවන් යෙදෙනවා. ඒ යෙදෙන හැටි බලානින් එක තමයි සතර මධ්‍යත්වපේක්ඛා කියලා හඳුන්වනවා නම් ලේසියෙන් කියන්න පුළුවන්. ඒක තවත් කියනවා සමවාහිත ලක්ෂණය කියලා. සමවාහිත කියන්නේ මේ සමව බර උසුලනවා මේ චිත්තචෛතසික ධර්මයන්. ඒ තම තමාට නියමිත ක්‍රියාවන් යෙදෙමින් සමව පවතිනවා. ඒ පවතින බව බලාගෙන ඉන්නේ කවුද? සතර මජ්ජත්තු පෙක්ඛාව. එවාගෙම පක්ෂ පාතෝපච්ඡේදන රසා කියලා කියන ක්‍රියාවක්. එක පැත්තකටවත් මෙහා බර නැහැ. එක පැත්තකටවත් බර නැහැ. එක චිත්තචෛසික ධර්මයකට බර නැහැ. හැම දිනාටම සාධාරණව මෙහා බලාන සිටිනවා. ක්‍රියාකාරී වෙන්නේ ඇති. එවාගෙම ඌනාධික නිවාරණ රසා. ඒ චිත්තචෛසික ධර්මයන්ගේ උස්පහක් බව බලක් කරනවා. උස්පහත් බව වළක්වන්නේ මෙයාගේ දලා සිටීම නිසායි. දැන් අපි හිතමු <clears throat> ලොකු ආගමික වැඩ කෙදලා ඉන්නකොට නායකතුමා බලන් ඉන්න අනිත් ඇත්තන් දිහා. ඒ ඇත්තට තම තමාට නියමිත වැඩ හරියටම කරනවා. ඒ වාගේ. එනිසා මේ චිත්තචෛසික ධර්මයන් පිළිබඳ අධ්‍යුපේක්ෂණ <clears throat> වශයෙන් සමෝ පැවැත්මයි తත්‍ර මජ්ජත් උපේක්ඛාව අනිත් ඉතින් ස්කන්ධ වශයෙන් බෙදා දීම බොහෝම පැහැදිලිව කියවන එනිසා ඒ ප්‍රශ්නයට නිසි පිළිතුරු දීම ගැන පින්වත් මුතුගම මහත්මයාට දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. පූජනීය අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර ලැබෙන මේ ප්‍රශ්නෙට උපේක්ෂා වේදනාව බ්‍රහ්මඥානාංගයක් වන ආකාරය ඒ වගේම ධ්‍යානාංගයක් පාරමිතාවක් වෙන ආකාරය සහ මුද්ධංගයක් වෙන ආකාරය ඒ වගේම උපේක්ෂා සම්බුද්ධංගයේ තිබෙන්නේ උපේක්ෂා වේදනාවද සෝමනස්ස වේදනාවද වෙන ප්‍රශ්න දෙකට යමු. කමිටු පිළිතුරු සපයන ලෙස යෝගයෙන් නාටක සංගමයට මහා සංඝරත්නයන් අවසරේ ධර්මකාමී සත්පුරුෂ මණ්ඩලයේ වෙත ඉදිරිපත් වූ මේ ප්‍රශ්න දෙකෙහි කෙටි තේරුම මෙහිමයි. උපේක්ඛා වේදනාව ගැන දැන් ඉතාම හොඳින් පැහැදිලියි. එන්නත් අපේ පෙරේරා මැතිතුමත් එන්නත් මුතුගෝ මහත්මයාත් දෙන්නගෙන් වේදනාව ගැන සෑහෙන විවරණයක් කෙරුණා. එය වේදනා ස්කන්ධයට අයිතියි. වේදනා ස්කන්ධ ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධර්මායතන ධාතු වශයෙන් ධර්ම ධාතු මේවාට අයිතියි. බ්‍රහ්ම විහාර නමින් හැඳින්වෙන්නේ මෙත්තා කරුණා මුදිතා තුන වැඩූ කෙනෙකු විසින් ප්‍රතිලාභ කරගන්නා ලද ධර්මතාවක් තමයි බ්‍රහ්ම විහාර උපේක්ෂාව. බ්‍රහ්ම විහාර උපේක්ෂා වශයෙන් ක්‍රියාකාරීත්වයටපත් වෙන මුලින් සඳහන් කළේ తත්තර මධ්‍යස්ථතා උපේක්ෂාවයි. ඒක වේදනා උපේක්ෂාව නොවේ. වෙනස තියෙන්නේ මෙත්තා කරුණා මුදිතා තුන වැඩිීමේදී එහිලා සම්ප්‍රයුක්ත වෙන්නේ සෝමනස්ස වේදනාවමයි. ඒ උපේක්ෂා වේදනාවක් හෙදෙන්නේ හැබැයි ධ්‍යාන භාවයට යන්න ඉස්සර යෙදෙන්න පුළුවන්. ධ්‍යාන භාවයට ගියා නම් මෙත්තා කරුණා මුදිතා තුනේදී සංප්‍රයුක්තින වේදනාව සෝමනස්ස වේදනාව. බ්‍රහ්ම විහාර උපේක්ෂාව නමින් මෙතන හැඳින්වෙන්නේ తත්‍ර මධ්‍යතතා කියන ගුණයයි එතන අරමුණු වෙන්නේ. අර වේදනාව කරන අරමුණ වින්දන අරමුණ නෙවෙයි. මොකද වේදනාව මේ මේ බ්‍රහ්ම විහාර උපේක්ෂාව අරමුණු කරන්නේ සත්ත්ව පුජ්‍යලයන් පිළිබඳ අරමුණක්. ශබ්ද ප්‍රඥාප්තියක්. එතන කියන්නේ මජ්ජත් පුද්ගල ආරම්මන කියලා. ඒ කියන්නේ සැපවත් වූද දුක්පත් වූද එවාගේම නොයෙක් නොයෙක් තරාතිරමේ දුක් විඳින්නවද සැප විඳින්නවද හැම සත්‍යයන් කෙරෙහිම කම්මසකතාව සිහිපත් කිරීමෙන් ලබන අවස්ථාවක් තමයි උපේක්ඛා බ්‍රහ්ම විහරණය. එය වේදනාවක් නොවේ. හැබැයි එතෙන්දී විශේෂයෙන් එකතු වෙනවා වේදනා උපේක්ඛා වේදනාව. සම්ප්‍රයුක්ත වෙනවා ඒ ධ්‍යාන හිතේ. හේතුව එම මජ්ජත්තාව අරමුණු කොටගෙන සමාධිගත වෙන්නේ චතුර්ථ ධානයයි. චතුස්ක ක්‍රමයෙන් චතුර්ථ ධානය, පංචක ක්‍රමයෙන් පංචම ධානය. එනිසා එතන සම්ප්‍රයුක්ත වෙන්නේ සෝමනස් වේදනාව නොවේ උපේක්ෂා වේදනාව. ඊළඟට ධානං යක්වන්නේ කොහොමද කියලා තියෙනවා. උපේක්ෂා වේදනාව ධානාංගයක් කියන්නේ කොහොමද කියලා. එතන කියන්න ඕන උපේක්ෂා වේදනාම. හේතුව පළවෙනි ධානයේහි සෝමනස්ස සහගත වේදනාව තියෙනවා. ප්‍රථම ධානයේ දෙවෙනි ධානයේ සෝමනස්ස වේදනාව තියෙනවා. තුන්වෙනි ධානයේ සෝමනස්ස වේදනාව තියෙනවා. ඒ තුන්වෙනි ධානයේ ලබාගත් යෝගාවචරයා ඒ වසීබාධා භාවයට පත් කරගත්තෙන් පස්සේ කැමැති තාක්කේ පරිහරණය කළ සෑහුණාට පස්සේ එහි තියෙන්නේ දැන් පංචක ණය ක්‍රමයට අනුව ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන එකයි තෘතිය ධානයේ තියෙන්නේ. චතුස්ක ක්‍රමය නා වශයෙන් ගත්තොත් සුඛ ඒකාග්‍රතා තමයි තුන්වෙනි ධානයේ තියෙන්නේ. ඒ සුඛ ඒකාග්‍රතා කියන ධානාංගයේ තියෙන තැනදී යෝගාවචරයට වැටෙනවා මේ සුඛ වේදනාව ඕලාරිකයි. සුඛ වේදනාව ඕලාරික වන්නේ ප්‍රීතියට ආසන්නයි. එතන ප්‍රීතිය සම්ප්‍රයුක්ත නැහැ. නිෂ්ප්‍රියතක සුඛයක් තියෙන්නේ. නමුත් යෝගාවචරයට දැනෙන ප්‍රීතියට සමාන්තර සමීපාවක් තියෙනවා. එපමණක් නෙමේ රාගයට ආසන්නයි. මේ සෝමනස් වේදනාව රාගයට ආසන්නයි. ඒක හේතින අවදාරිකත්වයයි ආදීනවයයි කියලා උපේක්ඛා ඒකාග්‍රතා ධානාංග සාන්තය ප්‍රණීතයි කියලා මෙනෙහි කරලා ඒ සඳහා අර තමන්ගේ ප්‍රතිභාග නිමිත්ත ආරම්භණය කරනවා. උපේක්ඛා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධානය අර්පණාගත වේවා කියලා. පංචක නයනන් ඉතින් පංචම ධානයේට. එතෙන්දී සෝමනස් වේදනා වෙනුවට උපේක්ඛා වේදනාව සහගතව ඒකාග්‍රතාව අර්පණාගත වෙනවා. ඒ චතුර්ථ ධාන අර්පණාවයි. එතකොට එහිදී ධානාංගයක් වශයෙන් උපේක්ඛාව යෙදෙන්නේ මේ උපේක්ඛා වේදනාවයි. තව තැනක් තියෙනවා ඔතන චතුර්ථ ධාන සම්ප්‍රයුක්ත උපේක්ඛාවට තා නමක් තියෙන අර්ථ කතාවල පාරිශුද්ධ උපේක්ඛා කියලා. පාරිශුද්ධ උපේක්ඛා කිව්වේ සුඛ දුක්ඛ සෝමනස දෝමනස කියන හතරෙන්ම තොර පිරිසුදු බැවින් ලැබුණු උපේක්ෂාවට කියනවා පාරිශුද්ධ උපේක්ඛා කියලා. එතන අර උපචාර ධානයෙන් තමයි රහතරම ඉක්මවා ගියේ. ඊළඟට තව තියෙනවා ධාන උපේක්ෂාව කියලා. දැන් ධාන උපේක්ෂා වෙනයි පාරිශුද්ධ උපේක්ෂා වෙනයි. ඒ දෙකත් අපි තෝරා ගන්නට ඕනේ. ධාන උපේක්ෂාව කියන්නේ ධාන චතුස්ක ක්‍රමයෙන් ගන්නකොට තුන්වෙනි ධානය. තුන්වෙනි ධානයේදී දැන් කවුරුත් ධ්‍යාන ගැන බොහෝසෙන් දන්නවා ධ්‍යාන චිත්ත වීතිතන් දන්නවානේ බොහෝ දෙනා. පළවෙනි ධ්‍යානයේහි විතර්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිතයි. දෙවෙනි ධ්‍යානයේදී විතර්ක ਵਿਚාර දෙක ඉක්මවලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත අංග ලැබෙනවා. අංග තුනක්. තුන්වෙනි ධ්‍යානයේ කොට ප්‍රීති ඉක්මවනවා. ප්‍රීති ඉක්මවීම නිසා නිෂ්ක්‍රීතක සැපයෙන් යුක්ත සුඛ ඒකාග්‍රතා ධානාංග දෙක තුන්වෙනි ධානයේ ලැබෙන මේ චතුස්ක ක්‍රමයේට පංචක ක්‍රමයේට නම් ඒක ලැබෙන්නේ හතරේනි ධානයේ හැටියටයි. එතකොට තුන්වෙනි ධානයේහි ප්‍රීතියත් ඉක්මවලා සෝමනස් නිෂ්ක්‍රීතක සෝමනස් වේදනාව ඇතක්. ඉහිලා හිතේ ඇති වෙනවා පොද වැඩෙන්නේ නැති ස්වභාවයක්. ඔය ප්‍රීතිය තියෙනකොට එතන තියෙන ඔද වැඩිම කියලා එකක්. ඉලිප්පී යාමක්. දැක්දන් උඩ පැනීමක්. එවැනි தත්වයක් ඇති වෙන්නේ ප්‍රීතිය නැති නිසා. එතකොට එතන තියෙන්නේ උපේක්ඛා වේදනාව නෙමෙයි එතන තියෙන්නේ తත්‍ර මධ්‍යස්ථතා උපේක්ෂාවයි. ඒකට කියනවා ධ්‍යාන උපේක්ෂාව කියලා. උඹ උපේක්ෂා 10ක් උගන්වනවනේ. එයි මෙතන ධ්‍යාන උපේක්ෂාව ලැබෙන්නේ තුන්වෙනි ධ්‍යානයේ චතුස්ක ක්‍රමයේදී. පංචක ක්‍රමයේට හතරවෙනි ධ්‍යානයේදී. සෝමනස් වේදනාව සහගත සංප්‍රයුක්තයි. නමුත් එතෙන්දී අර ප්‍රීතිය නැති නිසා ඒ සෝමනස් වේදනාවෙට ඇලෙන්නේ නැති උපේක්ෂාවක් ඇති වෙනවා. ඒ తත්තර මධ්‍යස්ථතා උපේක්ෂාවයි. ඊළඟ පාරමිතාවක් වන ආකාරය. පාරමිතාවක් කියලා මෙතන හඳුන්වන්නේ නිවනට ගමන් කරන ධර්ම මාර්ගයක්. ඒ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා යන ගමන් මාර්ගයේ අංගයක් තමයි උපේක්ඛා පාරමිතාව. එතන උපේක්ඛා පාරමිතා බොහෝසෙන් උපේක්ෂා වේදනාවට අයිති වේදවා. මහබෝසතාණන් වහන්සේ උපේක්ඛා පරමන්ත පාරමිතී ප්‍රපිතා පිරු ආත්භාවයක් තියෙන මහා ලෝමහංස ජාති ආලා ඇති. මහා ලෝමහංස ජාතකයේදී බෝසතාණන් වහන්සේ වනාන්තරයට වෙලා දුෂ්කර ක්‍රියාවක් කරනවා. සොහොන් පිටකණියේ වාසය කරනවා. ඉතින් මේ ගොපළු ළමයි ඇවිල්ලා සමහරු ඇඟට පස් දානවා, වැලි දානවා, ඉසේ වක් කරනවා, මුත්‍රා කරනවා. එවාගෙම අපිරිසුදු කරනවා, කෙල ගහනවා. සමහර ළමයි ඇවිල්ලා තමා දැන තේන ඇත්තු ඇවිල්ලා සෝදනවා, පිරිසුදු කරනවා, සුවඳ ගලනවා, මල් පලන් දෙනවා. එක එක විදිහට දෙගොල්ලක් කරනවා. ඔය දෙකේදීම බෝසතාණන් වහන්සේ කොහොමද හිටියේ? පිළිමයක් වාගේ, ගල් පිළිමයක් වාගේ. අර අපිරිසුදු කරන ළමයි කියන්නේ අමනාපයක් වාගේ. පිරිසුදු කරන නැත්නම් ගැන මනාපයක් වත් නැතුව දෙපාර්ශ්වයේ කෙරෙහි මැදහත් තමන්ගේ සිත සමාධියෙන් තබාගෙන හිටියා. කරන්න බැරි වැඩක්. ඒ විදිහේ සුඛ දුක්ඛ කියන මේ අවස්ථා දෙකේදීම එවාගෙම නිന്ദා අපහාස කියන දෙකේදීම එවාගෙම ලාභ අලාභ කියන දෙකේදීම එවාගෙම ඔය අටලෝ දහමේ දෙපැත්තෙම කිසිම සැලවීමක් නැතුව ඉන්න පුළුවන්කම මෙතන උපේක්ඛා පාරමිතා හැටියට හැඳින්වෙනවා. එතකොට එතන ගැනෙන්නේ අර ඥාන සංප්‍රයුක්ත වූ අර තියෙනවානේ අඥාන උපේක්ෂාවයි ඥානෝපේක්ෂාවයි කියලා දෙකක් මෙතන ඥානෝපේක්ෂාව හැටියට හඳුන්වනවා. ඒතොර ඥානෝපේක්ෂාවට ප්‍රධාන වශයෙන් සහභාගී වෙන්නේ උපේක්ඛා වේදනාවමයි. ඒ කියන්නේ ඇලීමක් ගැටීමක් ඇති නොවි නුවන්සේ තමන්ගේ හිත සමාධියෙන් පවත්වාගෙන තියෙනවා. එන්නේ නිසා එතන පාරමිතාවක් වශයෙන් උපේක්ඛා වේදනාව අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. හැබැයි එතන ඥාන සංප්‍රයුක්ත වෙන බැවින් ඥානෝපේක්ෂාව කියලත් ඒක හඳුන්වනවා. බොජ්ජංගයක් වෙන ආකාරය හඳුන්වන්නේ කියනවා. බොජ්ජංගේ කියන තැන බොජ්ජංග සතෙන් හත්වෙනි එක උපේක්ඛා සම්බොජ්ජංගයයි. බොජ්ජංග කියන වචනාර්ථ කවුරුත් අහලා ඇති. බෝධියා බෝධිස්සවා අංගාති බොජ්ජංගා කියලා කෙටියෙන් හඳුන්වනවා. බෝධියා බෝධිසවා. බෝධියා කියන්නේ මෙතන අර මාර්ග ඥාන. බෝධිස කියන්නේ සරුවඥන් වහන්සේ හෝ වෙන ආර්යයන් වහන්සේලා. එතකොට ආර්යයන් වහන්සේලාට ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම මේ සම්බන්ධ බුද්ධත්වයට උපකාර වන අංගේ බොජ්ජංග. එවාගේම ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කරන ලබන ප්‍රතිලාභ කරගනු ලැබෙන මාර්ගඥා නැමැති බෝධියට අංග වශයෙන් පිළිගන්න බැවින් බොජ්ජංග. ඒවා ගරු කටයුතු, එවාගෙම මේ ප්‍රසාදනීය ප්‍රශස්ත වූ බැවින් සංබොජ්ජංග කියලා හඳුන්වනවා. සං කියන උපසර්ගයෙන් ඒක අලංකාර කළා. එතකොට එහිදී ඒ බොජ්ජංග නමින් මෙතන හැඳින්වෙන්නේ වේදනාව නොවේ. බොජ්ජංග නමින් ලැබෙන වේදනාව වේදනා ස්කන්ධේ නොවේ. එතන ලැබෙන්නේ తත්‍ර මධ්‍යත්තතා උපේක්ෂාවයි. එහි හඳුන්වන්නේ දැන් බොජ්ජංග භාවනා ගැන විස්තර විවරණ කරන අර්ථ කතාල පහදා තිබෙන්නේ යම්කිසි යෝගාවචරයන් වහන්සේ නම තමන්ගේ සංස්කාර වස්තුවක් ගැන හරි කුජලියක් ගැන හරි ප්‍රියමනාපයන් ගැන ඇලීමක් නැතුව ආශය කිරීම නිදසුණක් වශයෙන් කියනවා නම් උපාධ්‍යාන් වහන්සේ නමක් යටතේ ඉන්නවා බොහොම සුවච සුවිනීති කීකරු ශිෂ්‍යයෙක්. තව කෙනෙක් ඉල්ලන ඇවිල්ලා මේ ශිෂ්‍යයා මට ටික වෙලාවකට දෙනවද මගේ සිවුරු හොදා ගන්නද? මගේ ඉසකෙස් බා ගන්නද? අනේ බෑ අපිවත් මේ නමකින් වැඩක් ගන්න දෙන්න බෑ දෙන්න බෑ. එතකොට මොකද එතන තියෙන්නේ? එතන සත්ත්ව කේලායනේ. Tamange කියන පුජ්‍යලයන් ගැන තෘෂ්ණාවෙන් බැඳීගත් බවක්. එතන නෑ බොජ්ජංග උපේක්ෂාවක් නැහැ. ඇතන් කිප්තේ කියනවා මම මේ ස්වාමීන් වහන්සේ මගේ ඉසකෙස් බා ගන්න ඔය දැලිපිහේ දෙනවද? මේ පටිය මැඳ ගන්න ඔය පටිය දෙනවද? නැත්තම් ඔය භාජනය මට දෙනව බෑ බෑ මේක මංවත් බොහොම පරිස්සමට <laughs> ප්‍රයෝජන ගන්න මේක අනුන්ට දෙන එකක් නෙමෙයි. ඉතින් එතනක් කියන්නේ සංස්කාරය කියලා එනේ. තමන්ගේ වස්තුව ගැන තමන්ගේ පිරිකර ගැන ආසා කරනවා කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ. එතන නෑ බොජ්ජංග මේ බොජ්ජංග උපේක්ෂාවක් එතන නැහැ. එහෙම නෙමෙයි සමහර ආචාර්යයන් වහන්සේලා ඉන්නවා තමන් ළඟ බොහෝම සුවෙච්ච සුවිනීත ශිෂ්‍යයෙකු ඉන්න වෙලාවේ කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මට මේ නම ගෙන්න ටිකක් වෙලාවට දවකට ගෙන්න ගන්න පුළුවන්ද මගේ මිදුලා මුද ගන්න මගේ සිවුර හොදා ගන්න පළු ටික උණු කර ගන්න ආ ඕන එකක් කරගන්න එනවා බොහෝම හොඳයි ඒ නම හරිය සුවිනීතයි හොඳට වැඩ කරලා දෙයි කරගෙන යන්නේ අන්න තමන්ගේ ප්‍රේමනාප පුජ්‍යලයා ගැනවත් කිසි බැඳීමක් නැහැ. ඒ ගැන මධ්‍යස්ථයි. ඒ වගේම යම් කිසි උභාණ්ඩයක් කියලානවා ස්වාමීන් වහන්සේගෙන්. ස්වාමීන් වහන්සේ මට ওই පෑන ටිකක් දෙනවද? ඔර්ලෝසු ටිකක් දෙනවද? මේ අසවල් භාණ්ඩේ මට දෙනවද මේ ටික වෙලාවකට අහසවල් වැඩේට? හා හා මේ ගන්න මේ තියෙන මේ කාටත් සාධාරණ දේවල්. ඉතින් කිසිම ඇලීමක් නැතුව බොහොම වර්ණාදේ පවා අනුන්ද පරිහරණයට දෙන්න පුළුවනි. ඒ මොකද සංස්කාර මධ්‍යත්‍යතාව, සත්ත්ව මධ්‍යත්‍යතාව, සංකාර මධ්‍යත්‍යතාව කියන මේ දෙආකාරයෙන් ප්‍රේමනාප වස්තුන් ගැන ප්‍රේමනාප පුජ්‍යලයන් ගැන ඇලීමක් ගැටීමක් නැතිකමද කියනවා බොජ්ජංග උපේක්ෂාව. ඒක ආර්ය සත්‍ය අවබෝධයට විශේෂයෙන්ම අංගයක් වෙනවා. එවාගෙම මාර්ගඵල ලබන ආර්යයන් වහන්සේලාගේ බුද්ධත්වයට කියන්නේ ආબોධඥානයේට අංගයක් වෙනවා. එනිසා ඒකට කියනවා බොජ්ජංග උපේක්ෂාව ඒක මේ උපේක්ෂා වේදනාව නොවේ. ඉතින් සම්ප්‍රයුක්ත වෙනකොට සමහර විට උපේක්ෂා වේදනා සම්ප්‍රයුක්ත වෙන්නත් පුළුවන් සමහරට සෝමනස් වේදනා සම්ප්‍රයුක්ත වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු දැන් මුලින් සඳහන් කළ විදිහට අර ගුරුතුමන් වහන්සේ කෙනෙකුගෙන් තමන්ගේ ශිෂ්‍යයා ස්වල්පයකට ඉල්ලපු වෙලාවේ අනුමත කළා ඒ කරගෙන ගිහින් ඒ වැඩ කටයුතු කරගන්න කියලා. තුරුණාස හේතුවා නම් සාදු සාදු මේ තව කෙනෙකුට මේ නම ලවා කුසලයක් කරගන්න මට අවස්ථර දෙන්න ලැබුණා. අනසෝමනසාගත වෙනවා. නැතුව සමහරවිට හා හොඳයි කියලා යන්නේ මගේ වැඩ මම බලා ගන්නම් කියලා මධ්‍යස්ථව කියන්න පුළුවන්. එතකොට උපේක්ඛා වේදනාව දෙන්න පුළුවන්. එනිසා බොජ්ජං උපේක්ෂාව සෝමනස සාගතත් විය හැකි උපේක්ඛා සාගතත් විය හැකි. දැන් මේ කිව්වේ උපේක්ෂා වේදනා බ්‍රහ්ම විහාර ධාන පාරමිතා බොජ්ජංග කියන ආකාරයට බෙදෙන්නේ කොහොමද කියන ගැන හඳුන්වීම. උපේක්ඛා සම්බොජ්ජංගේ තිබෙන්නේ උපේක්ඛා වේදනාවද සෝමනස් වේදනාවද නැත්නම් ඒක දැන් කියවුණා නේ. ඒක කියවුණා. ඒ නිසා මේ දැන් සමාධි හිතමු අපි ප්‍රථම ධාන සම්ප්‍රයුක්තව සෝවාන් වුණා කියලා මොනවද ඒක උඩ තියෙන්නේ? එතන උපේක්ඛා සම්බොජ්ජංගයක් තියෙනවානේ. උපේක්ඛා සම්බොජ්ජංගයේ තියෙනවා සම්ප්‍රයුක්ත වෙන්නේ සෝමනස්ස වේදනාව. ඒ වගේම ဒုတိ ය ඥාන සම්ප්‍රයුක්ත මාර්ගඵල ලැබෙනවා. තෘතිය ඥාන සම්ප්‍රයුක්ත මාර්ගඵල ඔක්කොම සෝමනස්සාගතයි. චතුස්ක ක්‍රමයෙන් චතුර්ථ ඥාන සම්ප්‍රයුක්ත ලැබුණා නම් එතන උපේක්ඛා සාගතයි බොජ්ජංගේ. එවාගෙම පංචක ක්‍රමයෙන් පස්වෙනි ධ්‍යානයේ සම්ප්‍රයුක්තව මාර්ගඵල ලැබුණාට එතනක් තියෙන බොජ්ජංග තියෙනවා උපේක්ඛා බොජ්ජංග තියෙනවා. නමුත් උපේක්ඛා සාගතයි. ඒ නිසා මේක වේදනාව නොවේයි. ඒ ඒ සිතට අනුව වේදනාව වෙනස් වෙන්න පුළුවන්. නමුත් බොජ්ජංග වශයෙන් ඒක తත්‍ර මධ්‍යස්ථතා උපේක්ෂාව හැටියට පිළිගන්නට ඕනේ. स्पीकर है स्विच कितनी बुरी रहती हाँ यत्न है ලිංග ශාස්ත්‍රය වගේම ස්වාමීන් වහන්සේ විස්තර පිළිබඳව කියනවා. සුඛ වේදනාවේ රාග ලක්ෂණ පිළිබඳ විස්තරයක් කරනවා. වේදනා සංඥා පිළිබඳව කරුණු දැන් ගොඩාක් කියවුණා අපේ මේ සාකච්ඡාවේදී ඒ වගේම දැන් සුඛ වේදනාව කියන එක කාටත් පැහැදිලි ඇති. ඒ කියන්නේ ස්ථානුභවන ලක්ෂණ වේදනාව සුඛ වේදනාව. දැන් මෙතන සුඛ සෝමනස්ස දෙකම ගැනයි මම හිතනවා මේ කියන්නේ. එතකොට සුඛින්ද්‍රිය නමින් ඇති වෙන්නේ කායික වශයෙන් ලැබෙන වේදනාව. උපේක්ඛාසා මේ සෝමන මේ සුඛසාගත කාය විඥාන සහිත යෙදෙන වේදනාව. අනිත් සෝමනස කිව්වොත් සිත පිළිබඳව යෙදෙන වේදනාව. ඊළඟට එහි සාත ලක්ෂණය කියන්නේ සාත කියන්නේ මේ වචනාර්ථය හැටින් මිහිරි කියන එකයි. මිහිරි සාත සාතං සුඛං ඔය වගේ හඳුන්වනවා මිහිරි සැපේ. එතකොට සුඛ වේදනාවේ ස්වභාවය මිහිරි රසයක්. මිහිරි රස විඳ ගැනීම. දැන් ස්ථානුභවන ලක්ෂණය කියන්නේ මිහිරි රස විඳ ගැනීම තමයි. ඉෂ්ඨ කියන එකේ තේරුම තමන් කැමති කියන අදහසයි. තමන් කැමැති තමන් ප්‍රිය අර ඉත්තං කන්තං මනාපං රජනීයං ආදි වචනේ කියවෙන්නේ ඔය ඉෂ්ට කියන වචනාර්ථයයි. ඒ කියන්නේ තමන්ගේ සිත කැමති වෙන දේ. එතකොට කැමති වන්නා වූ ප්‍රියභාවයෙන් සතුටෙන් විඳ ගන්නා වූ සැප වේදනාවේ ස්වභාවය සාත ලක්ෂණයයි මිහිරි බවයි. ඒවා එපා වෙන්නේ නැවත නැවත විඳ ගන්නටත් හිතේ බලවත් ඡන්දයක් ඇති වෙනවා. අර දුක්ඛී සුඛං පත්ථයති සුඛී භීයෝපි ඉච්ඡති කිවේ නිසයි දුකටපත් වූ තැනැත්තා එවැනි දුකක් නැති සැපපත් වෙනවා තෘෂ්ණාවෙන් සැපයෙන් සාත ලක්ෂණ ඇති සැපයෙන් වින්දනය කරන තැනැත්තා මතු මතේ එවැනි සාත ලක්ෂණ ඇති සැපය ප්‍රාර්ථනා කරනවා තෘෂ්ණාවෙන් ඒක නිසා එක ඊට වඩා ගැඹුරු විවරණයක් කරන්න අවශ්‍ය තැනක් නෙමෙයි මං හිතන ඒකේ ධාතු ප්‍රകൃතිය සොයාගත්තා නම් අපිට තවත් කරුණු පැහැදිලි වෙවි. කෙටියෙන් කියන්නේ තියෙන්නේ දැන් සෝමනස් වේදනාව සූත්‍ර පිටකේ හඳුන්වනකොට එතන හඳුන්වනවා චේතසිකං සාතං චේතසිකං සුඛං කියලා. සිත පිළිබඳව මිහිරි බව, සිත පිළිබඳව සුවසේ විඳගත හැකි බව. මේක තමයි සාත කියන වචනේ කෙටි තේරුම. ස්වාමීන් වහන්සේ සංඥා චෛතසිකය සහ සිහි ප්‍රවේග පිළිබඳ විස්තරය කරන්න සංඥා චෛතසිකය සහ පංචස්කන්ධයෙන් වෙන සංඥා ස්කන්ධයේ වෙනසක් තිබේ ප්‍රශ්නය සංකාර විසුණුනාම ස්වාමීන් ගෞරවනීය මහාචාර්යතුමනි අවසරයි වෙනනි සංඥා සංඥා කියලා කියන්නේ අරමුණ හඳුනා ගැනීම කියන ස්වභාවයට සංඥා කියලා කියනවා. එතකොට අරමුණ වල තියෙනවා ලක්ෂණ කියලා જાතියක්, ඒවා ස්වභාව කියලා જાතියක්, ඒවා එකින් එකට එකින් එක වෙනස් ස්වභාවයන්ගෙන් යුක්තයි. ඒක සමාන ස්වභාවයන් ඇත්තේ නැහැ. එතකොට මේ සෑම අරමුණක් තුළම ඒවා වෙන වෙනම හඳුනා ගන්නට මොකක් හරි සලකුණක් කියලා දෙයක් තියෙනවා. අන්න ඒ සලකුණ තේරුම් ගන්න ස්වභාවය නැත්නම් ඒ සලකුණ හඳුනා ගන්න ස්වභාවය සංඥා චෛතසිකය කියලා හඳුන්වනවා වෙනවා. එතකොට සංඥාව කියන උදලිනකොට මොකද වෙන්නේ අර අපි කියවා කිසියම් ආරම්භණයක් හඳුනා ගැනීම ලක්ෂණයක් තියෙනවා කියලා අනේ හඳුනා ගැනීම ලක්ෂණය ඉතිරි කරලා තියෙන තමයි ඒක නිරුද්ධ වෙන්නේ. ඊටම අභාවයට යන්නේ නැහැ. එතකොට නැවතතාවක් සිත පහළ වෙනකොට මොකද කරන්නේ? අර ඉතිරි කරපු ලකුණු වලින් අර අරමුණ හඳුනා ගන්නවා. හඳුනා ගන්නකොට ඒකත් එක්කම තවත් සංඥාවක් පහළ වෙනවා. ඒ සිත සමගම ඒ සංඥාවෙන් විසින් නැවතත් හඳුනා ගැනීම දුක්ඛාරවන ලක්ෂණ ඉදිරි කරනවා. මෙන්න මේ විදිහට තමයි මේ සංඥා කියන චෛතසිකයේ ක්‍රියාකාරී ප්‍රතිද වෙන්නේ. එතකොට සංඥාව විසින් අරමුණ හඳුනා ගන්නවා. ඒ අරමුණ හඳුනාගෙන ඒ පිළිබඳව කිසියම් ලක්ෂණ ඉදිරි කරනවා. ඊට පස්සේ නැවත නැවත උපදිනවා ඒ සිතිවිලි මොකද කරන්නේ අර අඤ්ඤා සමූහය තිරවම මෙන්න මේ අකවාද දෙයයි මේ කියලා හඳුනා ගැනීම සිද්ධ කරනවා කරනවා මේ සංඥාව කියන කාරණේ අපි කියවා අරමුණ හඳුනා ගන්නවා කියලා අරමුණ හඳුනා ගැනීමදී අපි එක්කෝ ඒක පාට අනුව නැත්නම් ඒකේ උස මහත් බව අනුව මේ විදිහට මොකක් හරි කාරණයක් තුලින් තමයි අරමුණ හඳුනා ගැනීම සිද්ධ කරන්නේ මොකක් හරි සලකුණු මාත්‍රයක් පාදක කරගෙන එහෙම සලකුණු මාත්‍රයක් වාදක කරගෙන ආවම හඳුනා ගැනීම සිද්ධ වුණාට මොකක් නිසාද මේක මිත්‍ර භාවයට පත් වෙන්නේ දැන් නිල් පාට නම් මේක නිල් පාට වුණේ කුමක් නිසාද උත්තරාන් මේක උත්තර දුන්නේ කුමක් නිසාද මේ ආදී වශයෙන් ඒ தত্ত্বය පහදා ගන්නට සංඥාවට ශක්තියක් ඇත්තේ නැහැ ඊළඟට ඒකත් එක්කම අහුවා සංඥා ස්කන්ධයක් මේ සංඥාවක් කියන කාරණාව මේ කාරණා දෙක වෙනම තේරුම් කරලා දෙන්නද කියලා ස්කන්ධ කියන වචනයක් ගන්නවා ස්කන්ධය කියලා කියන්නේ සමූහයක් කියන අදහස වෙන වචනයක්. එතකොට සංඥාව කියන කාරණය නැවත නැවත හට ගැනීම සිද්ධ වෙනවා දැන් අපි කියමු මොකක් හරි අරමුණක් දකින්නකොට ඒ සම්බන්ධයෙන් ඒක සංඥාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ සංඥාවක් ඇතිව ඒ සිත නිරුද්ධ වෙලා ගිහලා නැවත සිතක් හට ගන්නකොට එතන සංඥාවක් හට ගන්න වෙන්නේ මේ විදිහට සංඥා සංතතියක් නැත්නම් සංඥා පරම්පරාවක් හටගන්නවා. මෙන්න මේ ස්වභාවය අපි හඳුනනවා සංඥා ස්කන්ධය කියලා. එතකොට සංඥා ස්කන්ධය කියලා කියන්නේ මොනවද? නැවත නැවත ඇති වෙන සංඥාවන් සමුදායක. එතකොට සංඥා උපාදාන ස්කන්ධය කියලා වචනයක් අපි කතා කරනවා. ප්‍රධාන පුද්ගලයන් සම්බන්ධයෙන් සංඥා ඇති වෙන ලාවට ඒක සංඥා උපාදාන ස්කන්ධය කියලා හඳුන්වනවා. උපාදානය කියන්නේ අරමුණ දැඩිව ග්‍රහණය කර ගැනීම අරමුණ මමස්යෙන් ගැනීම. එතකොට ප්‍රත්‍යඥාය අරමුණ මමස්යෙන් ගන්නවා. එතෙන් දීක සංඥා උපාදානස්කන්ධය වෙනවා. රහතන් වහන්සේ අරමුණ හඳුනා ගැනීම සිදු කිරීමේදී ඒ බඳු මමස්වයක් ඇති කරගන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ තුළ පවතින සංඥා සංදේ සංඥාත්මක උපාදාන සංඥා බවට පත් වෙන්නේ නැහැ. චේතනා සාහිත්‍යයේ පිළිබඳව චේතනාම විත්තවේ සම්මං වදාමි හේතේවා සම්මං කරෝති කායේන කායමන සාතියන මෙන්න දේශනාවෙහි චේතනා සාහිත්‍යයේ ඇති සම්බන්ධතාවය පිළිබඳව සිතවල යෙදෙන චෛතසික ධර්මයක් තියෙනවා. ඒ මේ චේතනා කියන ධර්මයේ ස්වභාවය තමයි තමාරා සම්ප්‍රයුක්ත ධර්මයන් ඒ ඒ කටයුතු වල නොදැන ස්වභාවය තමයි මේ චේතනා චෛතසික. එතකොට මේ ලක්ෂණය හැටියට ගන්නකොට කියනවා මේ චේතනාව ඒ ඒ ධර්මයන් සම්ප්‍රයුක්ත ධර්මයන් ඒ ඒ කටයුතු වල මිදවීම පුත්‍ය කියලා. කෘත්‍ය අපි පරිවර්තාවසන කෘත්‍ය වෙනවා. ඒ වගේම ඒකේ ඊළඟට වැටෙන ආකාරය හැටියට සම්ප්‍රයුක්ත ධර්ම ඒ අරමුණු විධාන කරන ස්වභාවය යොදවන ස්වභාවය ඉතින් මේ චේතනාව තමයි එතකොට කුසල කුසල බවට සිද්ධ වෙන්නේ මේ චේතනාව. ඒ වගේම මේ චේතනාවේ තියෙනවා හුඟක් විශ්මය කරන දේවල් ජීවිත දෙකල් හැටියට චේතනා ගත්තා. දැන් මේ චේතනාවත් එක්කල තව සම්බන්ධ කරන මොහොත ඇතුළ සිතාගෙන ඒ හටගන්නා සෑම ඒ කෘත්‍යයට අවශ්‍ය චෛතසික තෝරගැනීම පවා මේ චේතනාවේ සිතවල් කරනු ලබන. ඒක අප දැනගන්න ඕන මේ විදිහේ කොමාවක් දැක්කොත් අපි අපිට එකම බුද්ධියෙන් දැකලා චේතනාවට ගහන චේතනාවක් ඇති වුණොත් ඒක මොකද හිත බාධා වෙන්නේ අකුසල චෛතසිකත් සමගය. චේතනාව එකතු කරගන්න අකුසල චෛතසික රැස් කර ගැනීම එයා විසින් කරන කෘත්‍යයක්. වැඩේන සුදු පිළිවෙල තෝරගන්නේ එයා. එතකොට ඒ මුත්‍යයන් වඳින්නේ දැනුන කුසල චෛතසික එක්කලා හිත අලන චේතනාවෙන් තමයි ඒක අදාළ පිළිසක් රැස් කරගන්නේ මොසින්නියක්. එතකොට මේ චේතනාවේ මේ වගේ මොනවා කියනවා ඒ සිත චේතනාවට එක්කලා ඇති වෙන සිත විදිහට නමුත් සිතුනි සුද්ධ වුණාට මෙතන ඉතුරු කරන ශේෂයක් තියෙනවා විස්ම ඥානය. මෙතන තියෙනවා පස්ති දෙක. එකක් තමයි සහජාතෝ. සහජාතෝ නම් මෙතන සිතක් ඒ සිතේ ආවිසිය තුල ඒ ධර්ම ආලනය කරගෙන හරියට දැනන සේපතියේ තමන් පරිවෘත්ති කරගන්න අනිත්‍යයක් මෙහෙවල යන ආකාරයෙන් ඒ තමයි කටයුතු කරමින් අනිත්‍ය මෙහෙවල යන දෙන්නේ ඒක සහජාතව ඒ සිතේ විදන් ධර්ම පාලනය කිරීම ආකාරයෙන් තියෙනවා. දැන් මේකේ අනිත් තමයි අර කම්මං වදාමි කියලා තේරෙන්නේ. එතකොට අපි අන්න කර්ම වශයෙන් ගත්තාම අන්න සාජාතනේ මේක සාජාතපත්ති නානක්ෂණිකව නානක්ෂණිකව එතකොට මේ තේරණාවේ ඉතුරු කරන ශක්තිය තමයි අපි කියන්නේ කර්මය කියලා. ඉතින් මේ ඉතුරු කරන ශක්තිය කොයිතරම් අල්ගිය දැසින්නේ නැති ශක්තියක් මාර්ගඵල වලින් ලැබෙන්නේ නැහැ. ඒකට උපමාවක් වශයෙන් අපිට දක්වන්න ඕන මේ විදිහට මම මේ උපමාවෙන් තෝරගන්නේ දැන් අසන්න සත්‍යය කියලා දෙනවා. අසන්න සත්‍යය කියන්නේ කාය විෂය සිත නැති කරලා ඒක මම තෝරගන්න මොකද එතනින් ඉඳගෙනකොට කුසල ලබන නියම පිළිම නැතුව ඒ කාලේ තුන මහා කාම 500ක් විතර වෙනවා. එතකොට එතන ඉඳලා දැන් මෙයා මහා කාම 500ක් වගේ ඉතින් දුක ආපව ප්‍රතිසන්දිය ලබන්නේ කොහෙද? මේ කාම සුඛය. කාම සුඛයේ ප්‍රතිසන්දිය ලබන්න නම් යාට අන්න කාමවද කුසල කිත්ත අකුසල කිත්ත තේරලා අවශ්‍යයි. එතකොට දැන් මහා කල්ප 500කට විතර යායේ යන්නේ ඉස්සෙල්ලා මිනරස්තර මුචේතනාගේ තමයි මේ අකුසල කිත්ත ලබන්නේ. බලන්න මහා කල්ප 500කට තේජේ සතාවේ ශක්තිය නැති වෙන්නේ නැති ආනකොට ඒකේශාල ශක්තිය නැති වෙනවා නැතිනේ අලුත් මාර්ගිකින් ඒක සිද්ධි පස් තමයි ඒ පොත ගන්න ශක්තිය නැති වෙන්නේ ඉතින් මේක තමයි තව ඊපස් බැලුවත් අපි නෑ අරූප ලෝක උපදීන කොට ඉස්ලාහ පාට වෙනවා ආසාරන්න ඒජ මෙහෙනකොට මෙහි යන්නේ ඉස්සරහට පොතලක් තමයි ඒකට විඥාන ධාතනේ අතලිකලා තමයි ඒකට ආකින්තඥාතේ හැටලා එතකොට සේවසන්නාපාඤ්ඤාදී පන්පාසෙන් වහනවා. නමුත් එතනින් කිව්වා මේ ප්‍රතිගාන යන්නේ මෙහි කිව්වාද ඉතලබන કોઈ කාන් කාර්මිය ඒක විපාක දෙති ඒ වගේ ශක්තියද නැති වෙන්නේ නැහැ. මේක නිවර නානක්ෂණික ප්‍රති සිටි ආවිෂය තුනේ ආරක්ෂා කරන අනිත්‍යවන් මෙහෙම කරද්දී සාජාත ප්‍රතිවදින් මේ දේශනා දැක්කේ. අභිධර්ම විශාරද පින්වත් මේ පෙරේරා මැතිතුමාණන්ගේ චේතනාවේ හැඳින් බොහොම ප්‍රසාදනීයයි. තවත් තවත් ධර්ම විවරණය කරන්න ශක්තිය ලැබේවා. Thank you. ඒකාන්තයක් සැලසීමේ සහ සමාජයත් සම්බන්ධතාවය පැහැදිලි කරගන්න. ඒකාන්තයක් අවිද්‍යාත්මක ලක්ෂණය පැහැදිලි කරන්න. Thank you. මහා සංඝරත්නයේ අවසරයි. ඉන්වත්නි දැන් මේ මොහොතේ ඉදිරිපත් වූ ප්‍රශ්නේ තමයි ඒකාග්‍රතා චෛසිකේ සහ සමාධිය ඇති සම්බන්ධතාව පැහැදිලි කරන්න සමාධිය සම්බන්ධ. ඒකාග්‍රතා කියන චෛසිකාර මුලින් සඳහන් කළ අපේ පූජ්‍ය කුසල ඥාන ස්වාමින් වහන්සේ විසින් මේක ਸਰව චිත්ත සාධාන චෛසිකයක්. සිත් 89ටම සාධාරණයි. ඒ වගේම සිත් 120කටම සාධාරණයි. කුසල අකුසල විපාක ක්‍රියා සියල්ලට සාධාරණයි. ඒ හැර නිහිදී තියෙනවානේ මෝහ මූල සිත් දෙකක්. ඒ වගේම දපස් විඥාන සිත් 10ක්. ඔය වගේ දුර්වල සිත් වල හැර අනිත් සිත්වල අකුසල් සිත් 12න් 10ක එවාගෙම සෝබන සිත් 35ෙම මේ ඒකාග්‍රතාව තියෙනවා එතකොට ඒවා සමාධි කියන හැටියට දැන් සමාධි නමින් හැඳින්වෙනවා සූවිසි ප්‍රත්‍ය අතර ධාන ප්‍රත්‍ය කියලා ඒ ධාන ප්‍රත්‍ය කියන තැන අකුසල් සිත් වලත් ඒක තියෙනවා ධ්‍යාන ප්‍රත්‍යය. එතන තියෙන්නේ අකුසල ධර්මයන් අකුසල කිරීමට ගන්න අරමුණු කෙරෙහි දැඩිව සිත යෙදීම. ඒක මේ සම්මා සමාධි සංඛ්‍යාවට වැටෙන්නේ නම සෝබන සිත් 35යි. කාමාවචර සෝබන සිත් 24යි. මාර්ගත ලෝකෝත්තර සිත් තියෙනවනේ තාම ඔක්කොම එකතු වුණාම ඒ සිත් වල ලැබෙනවා මේ ඒකාග්‍රතාව. එමේ ඒකාග්‍රතාව සම්මා සමාධි හැටියට හැඳින්වෙනවා. සම්මා සමාධි. එයින් කාමාවචර සිත්වල යෙදෙන සම්මා සමාධිය ਸਰව දුර්වලයි. හේතුව කාමාවචර බැරි. මහාංගත ලෝකෝත්තර සිත්වල තේන සමාධිය ප්‍රබලයි. ඒවා බොහෝ සෙයින් නීවරණයන්ගෙන් දුරින්ම දුරු වූ බැවින් එයින් මහාංගත සිත්වල ඒකාංගතාවටත් වඩා ලෝකෝත්තර සිත්වල ඒකාංගතාව ඊටත් වඩා ප්‍රබලයි. එතකොට එහි ඒ ඒකාංගතාවේ ලක්ෂණ හැටියට හඳුන්වන්නේ අවිසාර ලක්ෂණේ. ඒක තමයි අවික්ෂේපය කියලා කියන්නේ. අවිසාර කියන්නේ විසිරෙන්නේ නැති බව. විසාර කියන්නේ විසිරෙන ස්වභාවය, අවිසාර කියන්නේ විසිරෙන්නේ නැහැ. ඒ විසිරෙන්නේ කියන්නේ එහි තියෙන ඒකාංගතා ස්වභාවයයි. ඒකං අග්ගං යස්ස යස්සාති ඒකග්ගං කියලා එතන අර්ථ විග්‍රහ කරන්නේ එකම කෙලවරක් තියෙනවා. මොකක්ද මේ කෙලවර? උත්පාද කෙලවර. අග්ග කිව්වෙතන උත්පාද කෙලවර. එතන උත්පාද කෙලවර කොහෙද මේ පිහිටන්නේ එකම අරමුණක. අපි සිතා බලමු ආස්වාස ප්‍රස්වාස අරමුණෙහි සමාධිය වඩන යෝගාවචරයේ උගේ සිට ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණෙන් ලැබෙන පටිභාග නිමිත්ත කියන අරමුණෙහි පවතිනවා. දැන් වෙනත් අවස්ථාවල කාමාවචර ජවන්සිට පේලි පේලි ගමන් කරන්නේ මනෝද්වාරික වශයෙන් නම් බොහෝ සෙයින් චිත්ත වාර 10ක් නැත්නම් චිත්ත වාර 8ක් ඊළ භවංගපතිත වෙනවා අයමත් වෙන චිත්ත වීතියක් පහළ වෙන්නේ එතකොට හැම වෙලාවෙම අර අරමුණ ගන්නෙ නෑ ආය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ ධ්‍යාන කියන අවස්ථාවල ධ්‍යාන සිතේ තියෙන ඒකාග්‍රතාව අර ප්‍රතිභාග නිමෙත අරමුණේම භවංගපතිත නොවි තමා කැමති වෙලාවක් පවත්වනවා. ඔය සමාපatti කියන්නේත් ඒකනේ. එතකොට ධ්‍යාන කියන අවස්ථාවේදී ඒ ධ්‍යාන සමාධියේ ඒකාග්‍රතාව එකම අරමුණක් තුළ ජවනයෙන් ජවනයට ජවනයෙන් ජවනයට පැය ගණන් වරු ගණන් උනත් ගමන් කරනවා. එතකොට එහි අතරක භවංග ප්‍රතිත වීමක් නොමැත. ඒක නිසා එතන තියෙන සමාධිය සම්මා සමාධිය හැටියට හඳුන්වනවා. නීවරණාදී උපක්‍රේසයන්ගෙන් තොර බැවින්. ඒ හැර දැන් මේ අකුසල සිත්වල තියෙන සමාධියත් ඒකාග්‍රතාව ඒ අකුසල අරමුණ කෙරෙහි තන්පත් බවක් ඇතත් ඒකට හඳුන්වන්නේ මිච්ඡා සමාධි කියලා. එතන ඒකාග්‍රතාව මිච්ඡා සමාධි. ලෝභ මූල සිත් අටේම සිත්ේ ඒකාග්‍රතාව තියෙන මිච්ඡා සමාධි. දෝෂ මූල දෙකේමත් තියෙන එක මිච්ඡා සමාධි. මොහ මූල සිත් දෙකේ තියෙන එකත් මිච්ඡා තිටි කියලා එක හඳුන්වන්නේ. චිත්තස්ස තිටි සංතිති කියන ওই වචන වලින් තමයි ඒක හඳුන්වන්නේ. සමාධි කියලා එක කියන්නේ අර උද්දච්ච විචිකිච්ඡා දෙකේම. ඊළඟට අහේසක සිත් ਸਰව දුර්වලයි. දෙපස් විඥාන සිත් වලත් ඔය ඒකාග්‍රතාව තිබුණාට යා චිත්තසටිති ඔච්චරමයි එතන හඳුන්වන්නේ. සිතේ ඒ අරමුණේ පැවැත්ම. ඒ අරමුණේ පැවැත්ම. ඒක නිසා ඉන් එහාට තියෙන කුසල් සිත්වල එවාගේම මහා ක්‍රියා සිත්වල විපාක සිත්වලක් තියෙනවා. ඒ හැමතැන තියෙන චිත්තසටිති සම්තිති අවිසාහාරෝ අවික්කේපෝ ඔය කියන වචන වලින් මේ විශේෂත්වය හඳුන්වනවා. ඊළඟට සඳහන් වුණේ ඒකාග්‍රතා ඡායසිකයේ අවික්ෂේප ලක්ෂණය පැහැදිලි කරන්න කියලා. අවික්ෂේප කියන වචනේ වචනාර්ථයම පැහැදිලි. වික්ෂේප කියන්නේ විසිරෙන ස්වභාවය. අලු ගොඩකට ගලක් හරි කැටයක් නැත්නම් කෝට්ටක් හරි දමා ගැසුවා නම් වහා මේක විසිරෙන්න පටන් ගන්නවා. ජලචලයකට කැට කැඩිල්ලක් හරි දැම්මා නම් ඒ ජලය චංචල වෙනවා. ගහක කොඩියක් එල්ලුවා නම් ඒක නිතරම සැලෙනවා. දිග හිසකෙස් තියනවා නම් හුළඟට ඒවා සැලෙනවා. ඒ වගේම වස්ත්‍රයක් එල්ලුවා නම් වේලෙන්න ඕක හුළඟට සැලෙනවා. ඒ වාගේ සැලෙන ස්වභාවයට කියනවා වික්කිත්තාව වික්ෂේපය කියලා. ඔය වික්ෂේප ස්වභාවය මේ හිතට තියෙනවා. ඒ හිතේ තියෙන වික්ෂේප ස්වභාවය ඒකට කියනවා වික්ෂේප කියලා. අපි කියනන උද්දච්ච කියලා අද කාලේ මිනිස්සු උද්දච්ච කියන්නේ මාන්නේට ඒක වැරදි. මාන්නේ උද්දච්චය නෙමෙයි. හැබැයි උද්දච්චය යෙදෙනවා මාන්න සහගත සිතෙත්. නමුත් උද්දච්චය කියන්නේ සිත විසරණ ස්වභාවය ඇති ඡායසික ධර්මයක්. කෙලීම ඒවා අකුසල සාධාරණයි. ਸਰවා කුසල සාධාරණයි මේ උද්දච්චය. මෝහෝ අහිරික උද්දච්චය අනුත් මේ මෝහෝ අහිරිකං අනුත්තප්පං උද්දච්චං කියන හතරෙනි ਸਰවා කුසල සාධාරණ. ඒක නිසා ඒ සිතේ විසරණ ස්වභාවය නැමැති උද්දච්චය යම්තාක් සංසිඳීමකටපත් කරනු ලැබේ නම් ඒ සිද්ධිය වන්නේ මේ සමාධි ඒකාග්‍රතා ඡායසිකේ නිසයි. එතකොට එහිදී ඒ විශේෂණ ස්වභාවය නැති කර ගැනීම පිණිස අපි යම්කිසි සෝබන ඡායසික ධර්මයන් උපදින ක්‍රියාවක යෙදෙනවා. එක්කෝ নমස්කාර පාඨය කියන එක බුදු ගුණ කියනවා එක්ක සීලය සමාදන් වෙනවා එක්කෝ බුද්ධ වන්දනාවක් කරනවා පිරිත් සජ්ජායනාවක් කරනවා භාවනාවක් කරනවා බණක් අහනවා බණක් කියනවා පොතක් පාඩම් කරනවා පොතක් ධාරණය කරගන්න මෙනෙහි කරනවා ඔය වාගේ කුසාසිත පහළ වෙන තුන් දොරින් යමක යෙදෙනවා ඒ යෙදෙන හැම වාරයකදීම තමන්ගේ සිතේ කාමාචර සෝබන කුසාසිත පහළ වෙනවා ඒ කුසාසිතේ නීවරණ සම්ප්‍රයුක්ත වන්නේ නැහැ සමුදාචාර වශයෙන් නීවරණාදී උපක්ලේශ කිසිවක් ඒ කුසල් සිතේ සම්ප්‍රයෝග වන්නේ නැහැ. ඒ කුසල් සිතේ ඒ අකුසල චෛසික තුලින් සම්පූර්ණයෙන් මේ මොහොතේ තදංග වශයෙන් යටපත් වෙලා කොහොමද අඳුරු කාමරයක පහනක් දැල්ලුවා වගේ. කාමරේ අඳුර නැතුවනේ පහන නිසා. හැබැයි පහන නිවුනෙන් පස්සේ ආය අඳුර එනවා. ඒ වගේ තමයි කාම ආචර කුසලයේ තියෙන තා ඒ අකුසල සිතිවිලි අකුසල චෛසික පහළ වෙන්නේ නැති නිසා ඒකට කියන තදංග ප්‍රහාණී කියලා. ඒ තදංග ප්‍රහාණ වශයෙන් සිතේ වික්ෂේපේ යටපත් වෙනවා කාමාචර කුසලයේ පමණි. ඒ වගේම රූපාවචර ධ්‍යාන කුසල ගැන සලකා බැලීමේදී රූපාචර ධ්‍යාන කුසල් උපදවන කෙනෙකුගේ ප්‍රථම ධානයේ මුලින් ලැබෙන උපචාර ධානයේදීම නීවරණ සහිත උපක්ලේශය සියල්ල විස්කම්බණය වෙනවා. විස්කම්බනේ කියන්නේ බොහෝ වේලාවකට ඉසෝස්සන්න බැරි හැටියට ඈත් වෙනවා. අර ජලතලාවක පාවෙවි පාවෙවි තියෙන ඒ පාසි වැනි දෙයක් කලයක් අරගෙන හෝ වෙන භාජනයකින් හෝ වතුර පිරා ගන්න ගිය කෙනෙකුගේ ඒ භාජන ඒ වතුරේ ස්පර්ශ වීමෙන් අර පාසි ඈත් වෙනවා. ඈත් වෙලා බොහෝ වේලාවක් යනවා නැවත එකතු වෙනවා නම් එකතු වෙන්න. ඒ වාගේ දැන් ගින්දරක් පත්තු කරනවා ගිනි මැලයක් දැල් වෙනවා. ගිනිමැලේ නිමී ගියත් බොහෝ වේලාවක එතන අඩිය තියන්න බැරි හැට රස්නේ තියෙනවා. කුරේ කුහුඹෙක්වත් ඒකට ඇතුල් වෙන්නේ රස්නේ තියෙනවා. බොහෝ වේලාවකට ඒ රස්නේ නිමෙන්නේ සමානට පැය ගාණක් වරු ගාණක් තියෙන්න පුළුවන් ඒ රස්නේ. ඒ වාගේ ඔය ධ්‍යාන කුසල් ධ්‍යාන කුසල් උපදවීමේදී යටපත් වෙන නීවරණාදී උපක්ලේශේ ඒවා බොහෝ වාරයක් බොහෝ වේලාවක් සමාධි ධානයෙන් නැගිටලා දින ගණන් හිටියත් ඒ නීවරණ කියන උපක්ලේශයන් හිතේ පහළ නොවී යනවා. ඒ තරමට හිතේ වික්ෂේපය ඉවත් කරනු ලැබෙනවා නැත්නම් යටපත් කරනු ලැබෙනවා මේ ඒකාග්‍රතා ඡායසිකේ බලෙන්. එනිසා ඒ කාමාචර කුසල් සිත්වල තියෙන ඒකාග්‍රතාවට වඩා රූපාචර කුසල් සිතේ ඒකාග්‍රතාව බලවත් වෙනවා. රූපාචර කුසාසිතේ එකඟතාවට වඩා අරූපාචර කුසාසිතේ එකඟතාව ඊටත් වඩා බලගත් වෙනවා. ඊටත් වඩා බලගත් වෙනා ලෝකෝත්තර මාර්ග කුසාසිතී ඒකාග්‍රතාව. ඒවට කියන ආනන්තරික සමාධි කියලා. ඒ සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් ක්ලේශයන් ප්‍රහාණය කරන ලබන බැවින් ලෝකෝත්තර සිතේ ඒ සම්මා සමාධියවත් ඒකාග්‍රතාව බොහොම බලගත් අවික්ෂේප ලක්ෂණයෙන් යුක්ත වෙනවා. එනිසා මෙතන අවික්ෂේප ලක්ෂණය කියන්නේ ඒ විසිරෙන ස්වභාවය යටපත් කිරීමෙන් ඒ කාර්මණක සිට පැවැත්ීමේ ස්වභාවයට කියන අවික්ෂේප ලක්ෂණය කියලා. ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවක්. චෛතසික පිළිබඳව විශේෂයෙන් සම්පචිත්ත සාධාරණ චෛතසික ධර්ම පිළිබඳව සිදු කළා. උදේ වරුවේ සිදු කරන සාකච්ඡාව අපි සමාර කරනවා බුද්ධ පූජාව පැවැත්වීම මහා සංඝරත්නයට දානේ පිළිගැන්වීම කිසිපිසක් ආහාර ගැනීමෙන් පසුව අසරු එකද අපි නැවත මේ සාකච්ඡාව ආරම්භ කරන්න ලබනවා. එතෙක් අපි මේ සිදු කරගත් සියලු කුසල ධර්මයන් පූජනීය අපේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මහා සංඝරත්නයට නිරෝගී භාවය, චිර ජීවනය ශාන්තිය පාරමී ගුණෝම වැඩේවා ලෝකවා නිවනේ සැනසීම වේවා කියන සාකච්ඡාවෙන් ජීවිතේ නම් මහත්මාන එවැදීම ඊදාස් මුතුන් මහත්මානන් ඇතුළු මේ පින්වත්නි සීල දනාගම ආශිර්වාද කරනවා නිරෝගී සුව වේවා මේ සිදු කරගත් උතුම් කුසාවේ